දැයි ශිරු දිනාටම තෙරුවන් සරණයි අපි කවුරුත් දන්න පරිදි දවසේ හවස් වරුවේ සතිವಾರය ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ අද අපිට වාරි පැමිණලා තියෙන ධර්ම සාකච්ඡාවක් සඳහා ඒකට නිමිත්තක් වශයෙන් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා ධර්ම සාකච්ඡාව සඳහා ඉතින් ඒක අගය කරන අතර සාකච්ඡාව කෙරිගෙන යන අතර වාරේ කිව යුතු කළ යුතුමක් තියෙනවා සාකච්ඡාකටට යොමු කරන්න ඕන ප්‍රශ්නයක් හොඳයි කියලා හිතෙනවා නම් ඉදිරිපත් කරන්නයි කියලා මම සාදර වෙනවා. ඒ අතරම මම මේ ලිඛිත ප්‍රශ්න මතින් සාකච්ඡාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. කර්තු ස්වාමීන් වහන්සේ සමාධි භාවනාව හා ප්‍රඥා භාවනාව වෙන වෙනම හඳුන්වා දෙන්න කරන විදිය. මෙතන සමාධි භාවනා කියන්නේ චිත්ත භාවනා ප්‍රඥා භාවනා කියලා මේක සමාන කසා කරන්නේ. හැබැයි සමා චිත්ත භාවනා කියන එකෙන් අදහස් කරන්නේ සමති. ප්‍රඥා භාවනා කියන එකෙන් අදහස් කරන්නේ විපස්සනාව. ඉතින් මේක මේ එක්කෙනෙකුට තියෙන එකයි හරියන්නේ. දෙකම කරන්න බෑ එකවර. Tamange තියෙන මොනවාද කියන්නේ මේ පාරමිතා ශක්ති උපනිෂේ සම්පatti අනුව ආනාපාන සතිය කරගෙන යනකොට භාවනාව යනවා. එහෙම නැතුව මේ දෙකම එකවර කරන්න බෑ. මේ දෙකම එකවර අල්ලන්න බෑ. ඒක අපි මේ ගන්න ගියාම ආනාපාන කරගෙන යනකොට ඉතින් මේවා මේ මූල ධර්ම වශයෙන් හඳුනා ගන්න පුළුවන්. නමුත් භාවනා කරගෙන යනකොට කියන්නේ දේශනාවලදී අපි පුළුවන් තරම් එකතු කරගෙන යන් එහෙම නැතුව මේ කරන විදිය කියලා යටින් ලියලම තියෙනවා කරන විදිය නෙමෙයි බලන්න තියෙන භාවනාදී කෙරෙන විදියයි. කිසිම විදියකට යොමු කරවන්න යන්න එපා. මේ සමත මට කරන්න ඕනේ විපස්සනා කරන්න කියලා. මොකද අපි දන්නේ නැහැ අපේ තියෙන උපනිෂද සම්පatti මොනවද කියලා. ඒත් ඒක නිසා හොඳම වැඩි තමයි ආනාපානේ පේන විදිය. බලනකොට පේන විදියට ගුරුවරයාට කමඨාන් සුද්ධ කරනකොට කියනකොට ගුරුවරයාට තේරෙනවා මේ ගැස් කරලා කියන්න පුළුවන්. මෙන්න මේ පැත්තට වගේ යන්නේ කියලා. ඒක මේ අනිවාර්යයෙන්ම කරන කෙනා දැනගෙන තියෙන්න ඕන කියලා ප්‍රශ්නයක් නෑ. දැනගෙන තුමා කියලා වැඩි වෙන්නේත් නෑ. බහුසුත භාවයේ පිණිස දැනගත කමක් නෑ. නමුත් මේ එක්කෙනෙකුට සමත යಾಣි ක්‍රමයට යනවනම් විපස්සනා යಾಣි ක්‍රමයට අනේ කනාර වෙනස් ක්‍රමයකට තමයි අවබෝධ වෙන්නේ. හැබැයි සමත යಾಣි කියන්නේ කනට විපස්සනා කරන්න හදනවා කියලා කියන්නේ පෙට්‍රල් වාහනයකට ඩීසල් දැම්මා වගේ වෙනවා. ඉතින් පෙට්‍රල් ඩීසල් දෙකම එකෙන් තමයි ගන්න. ඒ නිසා කොයි වාහනයකටත් කොයි එක දැම්මත් කමක් නැහැ කියලා බෑ. පෙට්‍රල් වාහනට පෙට්‍රල් දාන්න ඕන, ඩීසල් වාහනට ඩීසල් දාන්න ඕන. පෙට්‍රල් වාහනයකට ඩීසල් දැම්මොත් එහෙම ඩීකාබනයිස් කරන්න වෙනවා. ඒ නිසා වාහනේ මොකක්ද කියලා දැනගෙන තෙල් ගහනවා මිසක් ආවෙච්ච සෙට් එකකින් ඕන දෙයක් ගහලා හරියන්නේ නැහැ. ඒ නිසා හොඳම වැඩේ තමයි ආනාපානේ Tamanට පේන හැටි, Tamanට මතුවෙන හැටි දිගේ යනකොට ඒ යන්නේ ගැටේ ගැහිච්ච විදිහ තමයි ගැටේ ලියෙන්නේ. ඒක නිසා මේ කරන හැටි බලා ගන්න නම් ඒ තමන්ට මතුවෙන ක්‍රමයේ දිගේ යනකොට පස්සේ යම් ප්‍රමාණයකට සත්‍ය සමාධි වැඩනට පස්සේ මේ පරිපූර්ණත්වයේ සඳහා ටිකක් වැඩිපුර කරන්න පුළුවන්. නමුත් අපි මේ වෙලාවේදී ඒ වගේ දෙයක් බලාපොරොත්තු වෙන අපි බලාපොරොත්තු වෙන්නේ කරගෙන යන තාලෙට දිගෑරෙන්න අරින එකයි. ඒ නිසා මේ සුළුවේ කෙටියෙන් මතක තියාගත්තොත් සමාධි භාවනා කියන එකෙන් මේක ලිව්වට මොකද මෙතන චිත්ත භාවනා කියලා කියන්නේ චිත්ත භාවනා කියලා කියන්නේ සමතේ ප්‍රඥා භාවනා කියලා කියන්නේ විපස්සනාව කියලා ඒ ප්‍රමාණයෙන් අපි ඉදිරියට යමු. ගරු ස්වාමීන් වහන්සේ භාවනාදී යම් රූපයක් දකිනවා. මොහේ නිසා ඒ රූපයක් වශයෙන් හිතන්නේ. ඒ රූපයක් නව රූප සංඥාවක් වශයෙන් මනසිකාර්ය කළ හැකිනම් යන් දුරකට අවිද්‍යාව ප්‍රහාණයක් නේද? මේ පිටිපන් තවදුරටත් විස්තර කර දෙලෙස ගෞරවයෙන් ඉල්ලමු. එතකොට මේකෙදී භාවනාවේදී යම් රූපයක් දකින්න කිව්වහම මම හිතන්නේ ආනාපාන සති භාවනා කරගෙන ඉන්නකොට අපි කාය ප්‍රසාදයේ හිත තියන්නේ කයේ හැප්පෙන හැපිල්ලට එතකොට ඒක යට කරගෙන ඒක පෙරලාගෙන හිතට රූපයක් පේනවා මේකේ තියෙන භාවනාදී යම් රූපයක් දකින්නවා කියලා එතකොට මේක සක්මන් භාවනාදී පේන ප්‍රකෘති රූපයක්ද එහෙම නැත්නම් පර්යංකේදී ආනාපාන සතිය කරනකොට පේන හිතට පේන රූපයක්ද කියන එක මේක මේ ප්‍රශ්නේ පිළිසිදු නෑ මෝහය නිසායි රූපයක් වශයෙන් හිතන්නේ මේ මේ කියන වාක්‍යයෙන් හිතෙන්නේ බලාගෙන භාවනා කර කර ඉන්නකොට හිතට පේන රූපයක් කියලා. නමුත් ඒක අර ආනාපානින් හිත කඩාගෙන පේන රූපෙට හිත යනවා. ඒක මෝහය නිසා වෙන්නේ කියලා අපි ගමු. ඒ රූපයක් නොව රූප සංඥාවක් වශයෙන් මානසික කාර්යයක් කළ හැකිනම් යම් දුරකට අවිද්‍යාව ප්‍රහාණයක් නේද? ඒතකොට මේ පේන්නේ හිතලුවක් බව. රූපයක් පේනව නෙවෙයි හිතට පේන්නේ කියලා දැනගත්තොත් ඒක මේ හිතේ ඇති කරපු සංඥාවක් හීනයක් වගේ එකක්. ආන්න ඒ බව දන්නවනම් මේ රූපෙට ඇලෙනවා පේන දේ ආනාපානේ බහාතබල රූපතිකේ බලබල යනවා වෙනුවට හිතා ගන්න පුළුවන් මේ හීනයක් හිතලුවක් මනෝ විකාරයක් කියලා ආපහු මූල කර්මස්ථාන දෙන්න අවස්ථාවක් තියෙන නිසා ඒ රූපයක් දකිනකොට මේ කායනුපස්සනා කරන මිනිස්සයා හිතට ආපු රූපයක් දකිනලා දන්නවනම් ගොඩ එන බව හැබෑව. පිරිසිදු බව හැබෑව. බේරෙන බව හැබෑව. අමාරු වැටලා අඩු බව හැබෑව. ඒ පිළිබඳව මේ ඒතර කියන්නේ අවිද්‍යාව භාවනා ආනාපාන සති භාවනා කරද්දී පේන පේන රූප දිගේ යනවනම් ඒක අවිද්‍යාව වෙනවා. එහෙම නැතු ඒක දැනගෙන ආපහු ආනාපාන හිත ගන්න පුළුවන් නම් අවිද්‍යාවේ යම් අඩුවීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා මේ භාවනා විශේෂයෙන්ම ආනාපාන දිගට ඉස්සර කරගෙන යනකොට ආනාපානේ මූණට මූණ දාලා තියාගෙන ඉන්න වෙලාවට අවස්ථාවක් එනවා. ආනාපානේ ඉඳද්දිම සද්ද ඇහෙනවා. ආනාපානේ ඉඳද්දිම හිතට රූප පේනවා. ආනාපානේ ඉඳද්දිම වේදනා දැනෙනවා. ආන්නේ දැනෙන දේවල් දිගේ යන්නේ නැතුව ඒ වගේ හිත බේරගෙන නැවත නැවතත් මූල කර්මස්ථානට දාන එක නම් අවිද්‍යාවට නොතබ භවනා ඉදිරියට ගෙන යාමක් ඒ නිසා ඒ වෙලාවේදී වෙන දේ මේකයි කියලා හරියට දැන ගැනීම ඇත්තට භවනා නිරෝල් භාවයක් කියලා කියන්න පුළුවන් මානසිකාර වෙනව නම් කියන එකේ තව එතකොට අපි ගත්තොත් කසින රූපයක් බලලා කසිනේ බලන ඉන්නවා. කසින මණ්ඩලය තියලා ඒක දිහා බලන්නේ. ඒකටයි මානසිකාරය යොදවන්නේ. ඒක මතක් වෙනවා නම් එතන වැරද්දක් නැහැ. ඒ කියන්නේ හිතට එන එකක් මනෝ රූපයක්. ඉතින් මනෝ රූපයක් කියලා කියන්නේ වර්තමානයේ නෙවෙයි. එක්ක අතීතේ එහෙම නැත්නම් අනාගතේ. එතකොට ඒක හීනයක්. ඒකට අපි කියන්නේ මනෝ විකාර. එහෙම නැත්නම් හිතලුවක් කියලා කියනවා hallucinations. ඒ වගේ දේවල් අනිවාර්යයෙන්ම මේ හීනක අතරමං වීම. හීනයක් හීනේ දකින්නට හීනේ ඇත්තටනේ අපි දකින්නේ. නමුත් වැද්ද ගැරිට පස්සේ දන්නවනේ ඒක ඔක්කොම වින්දට ඇත්ත වුණාට මේක හීනයක් කියලා අන්නේ වගේ මේ හීන ලෝකේ අතරමං වීමක් තමයි මේ දකින්න රූපවල තියෙන්නේ. දැන් ඉන්නේ අතරමං වෙලා බව දන්නවනේ ඒක ලොකු අවබෝධයක්. ඔව්. මොකද්ද දැන ගැනීමක් වෙනද කියලා. නෑ ඔය කියන්නේ රූපයක් රූපයක් බව දන්නාකමද නැත්නම් ආනාපානිය අතහැරලා රූපයකට ගිය බව දන්නා. රූපයකට මත් වෙලා රූපේ දකින්න එකද ඔය කතා කරන්නේ. ඔව්. නෑ ඒකනේ එහෙමනම් කියන්න ඕනම සාමාන්‍ය වැඩක් කරනකොට පරණ රූපයක් මතක් වෙනවා. ඔව්. ඒ චුත්ත රූපේ මතකන්නේ මොන වගේ වැඩක් කර කර ඉන්නලාද උදාහරණයක් ගත්තොත් නැත්තම් අපි යන්නේ කොහෙද කියලා තේරෙන්නේ නැහැ මේ ප්‍රශ්නේ ගොනු කරගන්න හම්බෙන්නේ නැහැ කියන්නේ මොකක්ද වැඩේ කියලා ඔව් ඔය දැන ගැනීම කියලා කියන්නේ gedara bonchi kapak kapa ඉඳද්දී රූපයක් ආව රූපයක් ආවා. ඒ රූපේ දැක්කා නැත්නම් හිතට ගත්තා. එතනක් දැන ගැනීමක් තියෙනවා. දැන් මේ මෝඩකමක් කරන්නේ කියලා දැන ගැනීමකුත් වෙනවා. කොයි දැන ගැනීමද ඔය කතා කරන්නේ? ඔව් හරි. ඒක මොකද්ද ප්‍රශ්නේ නේද? ඒක ඔය ඒ ඒ කියන එක මොකටද ඔය ඩිෆයින් ඔය ප්‍රශ්නේ අහන්නේ කොහොමද? බොංචි කප කපා ඉඳද්දී ඊයේ අත කැපිච්ච එක මතක් වෙනවා. මතක් වුණාට පස්සේ දැන් අත කැපිලා නැහැ. ඊයේ වෙච්ච එකක් මතක් වෙනවා. දැන් මේ කැපිච්ච එකක් නෙමෙයි වෙච්ච එකක් මතක් වෙන කියලා මතක් වෙනවා. ඔය මතක් වීම දෙකෙන් කොයි මතක් වීම ගැනද ඔය අහන්නේ? බොංචි කපන වෙලාවේදී ඊයේ මතක් වෙච්ච එකද මතක් වෙච්ච එක මතක් වෙන මතක් වීමක් පමණයි කියලා මතක් වීම. ඔව් එතකොට එතකොට ස්පර්ශ වෙලානේ. නැත්තම් ඒකෙන් නැන්නේ බොංචි කප කපා ඉඳද්දී මේකෙන් බෑනේ. නමුත් මට වෙන ප්‍රශ්නය ඔව් ඔව් ඔව් ඒ කියන්නේ පැහැදිලිවම මේ හීනයක් දිගේ හීන ලෝකම ඇවිල්ලක් නැහැ. මනෝ විකාරම ඇවිල්ලක් නැහැ අපි කැඩෙනවා. නමුත් ඒ වෙනකොට යම් කිසි ප්‍රමාණයක් මෝඩකමක් වෙලා. බොංචි කැපිල්ල නතර වෙලා ඊයේ වෙච්ච රූපයක් මතක් වෙලා ඒකේ මත නමුත් වහාම දැනගන්න මම දැන් ඉන්නේ හිතවිල්ලක නැත්නම් මනෝ රූපයක චිත්ත රූපයක ඊට පස්සේ ඒ දැනගැනීම නිසාම නැවතත් බොංචි කැපිල්ලට යනවා එහෙම අනිත් දවසේ වෙනකොට එච්චරවත් යන්න ඉස්සලා අල්ලගන්න පුළුවන් තත්වයකට එනවා. ඒ නිසා එnde ende ende ende මේ විශේෂ දක්ෂකම ඇති වෙන්න ඇති වෙන්න හිත පිට ගිහිල්ලා රස්තියාදු වෙන්න ඉස්සලා පිට යනකොටම අල්ලා ගන්න පුළුවන් ශක්තිය එන්නේ ඉස්සලා ඉස්සලන් පිට ගිහිල්ලා රස්තියාදු වෙලා අමාරු වැඩනට පස්සම අල්ලා. එන්නේ එන්නේ එන්නේ ප්‍රකට වෙන්න වෙන්න වෙන්න යන්න දඟලනකොටම අල්ලා ගැනීමේ ශක්තිය එන්න පටන් ගන්නවා. එතකොට අපිට කාලයේත් ඉතුරු වීමක් වෙනවා, දක්ෂකමකුත් ඇති වෙනවා. එතකොට මේ එහෙම වෙන්නේ අත්තරදි රාශියක් වෙලා තමයි මුලි මුලින් අත්තරදි රාශියක් වෙලා තමයි අපි ඔතෙන් එන්නේ. නෑ ඇත්තට මේක යනව නෙවෙයි ගිහි ඇදගෙන ගිහිල්ලා. යන්න ඕන කමක් නෑ. නමුත් ගිහිල්ලා. ගිහිල්ලා ඒකේ මත්තලා ඉන්නකොට දන්නවා. මම බොංචි කපන්නේ. නමුත් මේ හිත තියෙන්නේ ඊයේ වෙච්ච දෙයක කියලා. ඔය සත්‍ය නැති නැති බොංචි කප කප ඉඳලා හිතේ දාන තියෙන. එනකොට අපිට ඊ එකක් මතක් වෙනවා. දැන් මූල කර්මස්ථාන වේද බොංචි කැපිල්ල අමතරින් ආපු ආගන්තුකය තමයි මේ ඊයේ වෙච්ච සිද්ධිය. එතකොට දැන් අපි මේ தත්ත්වයට අවදි වුණොත් අපි දැන් දන්නවා පාරෙන් පිට පැනලා තියෙන එක. එතකොටම බයලජ්ජාව තියෙන එකකට වෙන්නේ ආය මූල කර්මත්තන්ට එන එක. මම ඉන්නේ පිටපොට කියපුවම ආයෙත් එනවා. එන්නේ ඒක එතකොට අතන සතියක බහහණියක් වෙලා තිනවා. ඊයේ වෙච්ච එකක් දැකලා ඒක අභිරමණයකුත් ටිකක් ගිහිල්ලා තිනවා. නමුත් වැඩි දුර යන්න ඉස්සලා මෙනෙහි කරනවා. මෙනෙහි වෙනවා. මේක දිගට දිගට වෙනකොට එච්චරම අභිරමණය කරන්නේ නැතුව යන්නකොටම අල්ලා ගන්න පුළුවන් ශක්තිය එන එක තමයි යෝගාවචරගේ භාවනා දියුණුව කියලා කියන්නේ. එතකොට අවිද්‍යාව කැපි කැපි කැපි කැපි යනවා. සුගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනා වැඩිවීමට පෙර චතු ආරක්ෂක භාවනා කළ යුතු දිනපතා උදෑසන උපෝසත අට්ටංග සීලය සමාදන් විය යුතුයද? මේ ආනපන සති භාවනාවට ඉස්සෙල්ලා චතුරාර්යක භාවනා ඉස්සර තිබුණ ක්‍රමය ඒක තමයි. නමුත් මේ <clears throat> ආනපන සති සූත්‍රයේදී ਸਰවචනසේ කෙලින්ම ආනපන සති අරමුණ මතු කළ දීලා තියෙනවා. මේ මේවා කර කර ඉන්න ඕන කමක් නැහැ. මේකට ප්‍රායෝගික උත්තරේ තමයි ආනාපාන සතිය ඉන්න බැරි නම් ඒ කියන්නේ මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා. ආනාපාන සතිය ඉන්න පුළුවන් නම් මේක කරලා ආවද නැද්ද කියලා ඔළුව ව්‍යවෘත කරන්න යන්න එපා. කෙලිම ආනාපාන සතිය කියන්නේ. ආනාපාන සතියට අල්ලන්නේ නැත්නම් අපිට පිළියම් කරන්න වෙනවා. එක්ක රාගය නිසා, එක්ක ද්වේෂය නිසා, එක්ක ඒ රාගේ තියෙනවනම් අපිට එතකොට අසුභ භාවනා කරන්න වෙනවා, ආරක්ෂක භාවනාවක් විදියට. ද්වේෂය තියෙනවනම් මෛත්‍රී කරන්න වෙනවා. කම්මැලිකම තියෙනවනම් බුද්ධානුස්සතිය කරන්න වෙනවා. පස්සර දානගතිය තියෙනවනම් වර්ණානුස්සතිය කරන්න වෙනවා. ඒක කරදරයක් නැත්නම් ආයෙ යුව අහහ බල බල ඉන්න එපා. ආනාපාන සතිය කියනවනම් අහුවෙච්ච අවස්ථාව අරගෙන යන එකයි තියෙන්නේ. ඒකම උපෝසත අට්ටාංග සීල හැමදාම දිනපතා උදේ උපෝසත අට්ටාංග සීල සමාදන් විය යුතුද? උනාට ඇති වැරද්දක් නැහැ. නමුත් කැරිලා නැත්තම් අවශ්‍ය වෙන්නේ නැහැ. සීල පිළිබඳ ආවර්ජනය කරට කමන්නේ නැහැ. මම අට්ටාංග සීල සමාදන් වෙලා ඉන්නවා කියලා. සමාදන් උනායි කියලා වැඩි වෙන්නේ නැහැ. නමුත් මේ වගේ මේ චාරිත්‍ර වාරිත්‍ර වැඩි කරන්න වැඩි කරන්න වෙන්නේ ඉඳගත්ත ගමන් තියෙන වටිනාම චිත්තක්ෂණ දෙක තුන ආරෝමයේ කල්පනා කර කර ඉන්න. ඒ අර වටිනම මංගල මොහොතේ අර මේ මේ මිනිස්සේ ගියක් කපන්න නැකත් බලන නූල් ගහලා මේ නැකතට මේ අලවංගුවකින් අනින්න කියලා ගෝලයාට කිව්වලු මම නැකතට කියනකොට ඇනපන් කියලා. මෙතනින් ඇනපන් කියලා කකුල තියෙනකොටම ඇනලු කකුලට. අයිතින් නැකතාවේ. ඉතින් ඒ වගේ මේ කොහෙන් හරි මොන මොන හරි ආගෙන මේ හොඳට සිද්ධ වෙන ආනාපානේ කරන ගමන් මංගල නැගතර අනේ මට චතුරාර්යකව බලන්න කට වෙනවා අනේ මට සිල් ආවර්ජනය කරගන්න බැරි වුණා කියලා අර පෑදීදීට බොරදී දාගන්න. එහෙම කරන්න ඕනේ හරියන්නේ නැත්තම්. ඒකට දැනගන්න ඕක හරි මොන අඩුපාඩුවක් තියෙනවා. එහෙමනම් දෙතුන් සැරයක් වෙලා දැනගෙන ගුරුවරත් එක්ක සාකච්ඡා කරලා මේකට පිළියම් කරගෙන යන්න ඕනේ. හරියනවනම් බලලා මැට්ටෙන් හරි ගමන්නේ මීවල්නවනම් මගේ චතුරාර්යක භාවනා තමයි සක්මන. හොඳට සක්මන් ගන්න සක්මන් කරලා වාඩි වෙන්න ආනපානේ හරියට. පූර්ව කෘත්‍ය වෙන්නේ සක්මන තමයි. ඒ නිසා සක්මන් කරලා වාඩි වෙනකොට ඒ හිත සකස් වෙලා එලඹිලා පෙලඹිලා තියෙන හෙලපෙන්නේ නැතුව ගෙනල්ලා හේමම ගෙනල්ලා පරියන්කිට ගියා නම් බොහෝ සාර්ථක වෙන්න තියෙන ඉඩ වැඩි. හැබැයි මේක 100%ක් හරියන්නේ සමහරුන කොහොම කරොක්වත් හරියන්නේ නැහැ. එයාත් අන්න බිම්බි මැකිලිම හරියන්නේ ඉඳී තියෙනවා. මෛත්‍රිය හරියන්නේ ඉඳී තියෙනවා. බුද්ධානුස්සතිය හරියන්නේ තියෙනවා. නමුත් දැනට මොකක් හරි එකකින් ලකුණු පහළ වෙලා තියෙනවා නම් ඒක දිගේම අනේක තමයි ප්‍රායෝගික ක්‍රමය. ආනාපාන සති භාවනා දිගට කරගෙන යෑමෙන් මාර්ගඵල ලැබිය හැකිද? වෙනත් ධාතු මනසිකාර වැනි භාවනා එක්තරා අවස්ථාවකදී කළ යුතුයද? මේකත් අර ප්‍රශ්නෙමයි මේ ආනාපානය පිළිබඳ තියෙන සැකය තමයි මේ මතුවේ. මේ ආනාපාන කියන්නේ කොහොමදත් හුස්ම ගන්නක ඕකෙන් නිවන් දකින්න පුළුවන්ද? ඕකෙන් ඔය කියන අර අහලා තියෙන සූත්‍ර සමීකරණ සේරම හදලා දෙයිද මේකෙන් කියලා සැකේ තියෙනවා. ඒ නිසා මම මේ ඉතිසලා තුම්පොලක සුබෝධාරාමේ ධම්රිවි එකේ හේෂාලගේද තුම්පොලකම ආනාපාන සති සූත්‍රයට බණ කියලා දෙනවා. මොකකටවත් බය වෙන්න බෑ. එකම එක භාවනා ආනාපාන එක කරනකොට සියල්ල සිද්ධ වෙනවායි කියලා. නමුත් තාම සැකයක් තියෙනවා. ඔය කිව්වට හුස්මෙන් පුළුවන් ද ඔච්චර නිවන් දකින්න. නිකන් හුලඟෙන් නිවන් දකින්න පුළුවන්ද කියලා. මෙහෙමනම් බෑ. තමන් කරන දේ පිළිබඳ සැකේ තියෙනවනම් බෑ. ඒක නිසා ලංකාව තායිලන්තේට බුරුමෙට වැඩිය විශේෂයෙන්ම ආනාපාන සතියට ගරු කරන රටක්. බුරුම රටේ ඒ තියේදිත් පිම්බි මහැකිලින් භාවනා කරන්නේ. ඒ වගේම තායිලන්තයේ බුද්ධෝ කියන භාවනා ක්‍රම යනවා. ලංකාව විතරයි ඔය ආනපන සතිය නිසා පිටරට සුද්ධෝ මෙහෙට එනවා ලංකාවේ නියම ක්‍රමේ තියෙනවා කියන්නේ. ලංකාවේ කට්ටියක් අහන ඔය කිව්වට ආනපාන කරලා හරියයිද දන්නේ නැහැ මේ කියන ඔය සැකේ නිවන් සෝවන් වෙනකම්ම තියෙනවා. තිබ්බට කමන්නේ සැකේ. නමුත් භාවනා නොකර කල්පනා කරමින් යන්න එපා. මම ටිකක් පැත්තකට දාලා අයින් කරගෙන බහැලා අරගෙන යන එකයි තියෙන්නේ. ඒව නැත්නම් ආනපන කරන ඉස්සලා චතුරාර්යක කරන්න ඕනේද? කී කිය මේ මෙයාට කියන්නේ තෙපර බානවයි කියලා. කළ යුතු වැඩේ කළ යුතු වෙලාදී කරන්නේ නැතුව ඔක්කොම හම්බෙලා. කර්මස්ථාන දෙන ගුරුවරයෙකුත් හම්බෙලා, විවේකෙත් හම්බෙලා, භාවනා මධ්‍යස්ථානත් හම්බෙලා, සිලුත් අරගෙන ඔක්කොමත් කරලා දැන් වටපිට බලබලා ඉන්නවා අර බෝධිලිම ගොදුරකට පයින්න වෙලාවේදී. කොහොමම කරන ආය ටිකක් දුවන ආය ටිකක් හොල්ලෝලා ඉනවා. ඒකට පඬිසනාසි කියන්නේ මේ කැමලියන් යෝගීස් කියලා. බෝධිලිම වාගේ. පොඩ ඔළුව ඔල්ල බල බල ඉන්න ගොදුරට කෙක්වර පනින්නන්නේ බෝධිලම. ටිකක් දුර කියනවා ඔළුව ඔල්ල ඔල්ල ඉන්නවා ආය ටිකක් දුර යනවා ආය ඔල්ල ඔල්ල ඉන්නවා. ඒ වගේ තමයි. ඉතින් මේක මේ මේ එක ක්ලේශයක් මේ. විචිකිච්ඡාව කියන්නේ මේ ක්ලේශය. ඉතින් අද උදේත් අර ධර්ම සාකච්ඡාවේදී අපි කරපෙකදී මෙල්බන් වලින් ප්‍රශ්නයක් අහුවා. සංස් මේ සැක කරනවා කියන එක මේ අවිද්‍යාවද කියලා. මොකද ඒක අවිද්‍යාව නෙවෙයි අවිද්‍යාවට ආසන්න කාරණා වෙන නීවරණයක්. සැකේ කියලා කියන්නේ නීවරණයන් නිසකතන්ට සැකයක් දා ගන්නවා කියලා කියන්නේ පෑදිදිය බොර කරගත්තා වගේ. අනාකූල ප්‍රවාහය ආකූල කරගත්තා වගේ නම පේන්නේ ප්‍රඥාවක්. මේ ප්‍රශ්න කරන එක විචක්ෂණ බුද්ධිය කියලා හිතෙන්නේ. නමුත් වෙන්නේ මොකද්ද? ක්ෂණේ පන්න ගන්න. හැම ටිකක් දුර ගිහිල්ලා ආනපන විශ්වාසය ඇති වුණාට පස්සේ නම් කරගෙන යන්න පුළුවන් තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේ ධර්ම ශේෂණයේ ප්‍රථමයෙන්ුත් ධර්ම සාකච්ඡා අවසානයේටත් පැවැත්විය නොහැකි. නෑ මෙහෙම යන් ඔය වෙනස් කරන්න ගත්තොත් එහෙම කවදාවත් කෙලවර වෙන්නේ නෑ. මේ තියෙන කාලසටහන වෙනස් කරන්න ගියාම හැමදාම මාරු කරනවා. මයින් කාල වැඩිකම තියෙන්නේ දැන්. ඒක නිසා ඉස්මුරුතාවට එන ප්‍රශ්න. ඔය යන ක්‍රමය තමයි හොඳම ක්‍රමය. ඥාන සම්ප්‍රයුක්ත අසංඛාරික සිතේ අනුකමක්ද? මල් පූජා බුදුන් අදි මාදි කටයුතු ඥාන විප්‍රයුක්තද? ඥාන සම්ප්‍රයුක්ත කියලා කියන්නේ මොලේ ඇති කියන එකයි. ඥානය කියලා කියන්නේ කල්පනා ඥානය. සම්ප්‍රයුක්තය කියලා යෙදිලා තියෙනවා කියන එක. අසංකාරික කියලා කියන්නේ ඉබේ සිද්ධ වෙනවා. ස්වභාවයෙන්ම ඥානෙ මුසු වෙච්ච හිත් තියෙනවා. ඒ කියන්නේ හිතලා මේක විමර්ශනයෙන් බලන්න ඕන කියන්නේ ස්වභාවයෙන්ම ඥාන සම්ප්‍රයුක්තයි අසංකාරිකයි කවුරුත් මෙහෙවීමකින් කරනව නෙවෙයි ඉබේ එනවා එහෙම හිතවලට කියනවා ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික මල් පූජා බුදුන් වහන්සේ මාදි කටයුතු ඥාන විප්‍රයුක්තද ඒකේ පුද්ගලයාගේ ඒ වෙලාවේ හැටි තමයි කරන වෙලාවේ සිහියෙන් බුද්ධියෙන් කරනවා නම් බුදුහාමරගේ ගුණ සිහිපත් කළ ඒක ඥාන සම්ප්‍රයුක්ත නිකන් සම්ප්‍රදායන කූලවට කරලා මම මේකෙන් නිවන් දකි කියලා හිතනවනම් එතන මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා මේකෙන් නිවන් දකින්න බෑ අඩුම ගන්න කර්මේ කර්මඵල කියන්නේ අඩුම සම්මාදිට්ඨිය ඊට පස්සේ සමත සම්මාදිට්ඨිය විපස්සනා සම්මාදිට්ඨිය මාර්ග සම්මාදිට්ඨිය ඵල සම්මාදිට්ඨිය කොයි එකක්ද පදනම් කරගෙන ඉන්නේ කියන එකේ ඥාන සම්ප්‍රුත්ත ගාවේ එන්න එන්න එන්න ඉහළ යනවා රහතන් වහන්සේලාත් මේ වැඩ කරනවා උන්වහන්සේලා කරන්නේ ඵල සම්ප්‍රයුත් මේ ඵල සිත්වල ඉඳගෙන එතකොට ඥාන සම්ප්‍රයුක්තමයි නමුත් ඒ අතු කරන්න බැරි වුණා කියලා කනගාටු වෙන්නෙත් නැහැ. මේකෙන් කරලා මට අසවල් අසවල් සම්පත්‍ය හම්බ වෙයි කියලා පටලවා ගන්නෙත් නැහැ. ඒ අනුව තමයි මේ ඥාන සම්ප්‍රයුක්ත විප්‍රයුක්ත කියන එක පුද්ගලයන් පුද්ගලයාට අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙනවා. ගරුතර ස්වාමින් වහන්සේ සක්මන් කිරීමේදී තබන තබන සෑම පියවරක්ම 100න් යුතුව යෙදෙනිමි. ටික වේලාවකින් 100 සමාධිගත වී කිසිම හිතවිල්ලකින් තොරව පැය භාගයක් පමණ ගත වීමේ පසුව මුහුණේ කූඹියන් දුවන්නාසේ දැනේ. එවිට සිදුවීමට හිත යොමු කලායින් පසුව නැවත ප්‍රකෘති தත්තරපත් වේ. ගරු ස්වාමීන් වහන්සේ ශී කිරීම සුදුසුද? නැතිනම් ගතියේ පියවර කුමක්දයි පහදා දෙනු මැනවි. මේ ආධුනිකයෙකුට පරියංකේදී හෝ සක්මනේදී සති සමාධිය එල්ල වෙනකොට ඒ විශේෂයෙන්ම කයවේ මතුපිට හැමි ඒකට අපි සාමාන්‍යයෙන් කියන්නේ කාය ප්‍රසාදේ කියලා. කාය ප්‍රසාදේ මේ සිලිලාරයක් මතුවෙනවා. ඒකේ ප්‍රණීත භාවයක් මතුවෙනවා. එතකොට මේ හොඳට ටියුන් කරපු වීණාවක් වගේ හොඳට රත් වෙච්ච රබානක් වගේ හැම sannivedanaයක්ම උද්දීපනය වෙන්න ගන්නවා. ඇම්ප්ලිෆයි වෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට මේ ආනපන කරන එකනට හොඳට ඉඳගෙන ඉන්න වෙලාවේදී හොඳට හම සීතල වෙලා වැස්සකට අහු වුණා වගේ වතුර ගලනවා වගේ තේරෙනවා. කූඹි යනවා වගේ තේරෙනවා. හිරි වැටලා තිබිලා හිරි යනවා වගේ තේරෙනවා. එහෙම නැත්නම් තඩිසි වෙනවා තේරෙනවා. ඉතින් එතකොට ඇස්ති කරලා බැලුවට කූඹි නැහැ. මේ ගැලන දැනනට වතුර නැහැ. මේ සක්මනිත් එහෙම වෙලා තියෙනවා. ඉතින් ඒකට මේ කරලා තියෙන්නේ එවිට සිදුවීමට හිත යොමු කලයින් පසු ඒ කියන්නේ මේ කූඹි යනවාද කියලා බලන්න ගියාට කූඹියක් නැහැ. කලයින් පසු නැවත ප්‍රකෘති තත්ත්වයටපත් වේ. ඒකට දන්නවා මේ සක්මනේ යන්න පුළුවන් මේක නිකන් හිතේ ආපු මායාවක් විතරයි කියලා. ඊට ඊට ප්‍රශ්නේ අහන ප්‍රශ්නේ නැතිනම් ගත යුතු පියවර කුමක්දයි පහදා දෙන්නේ. නැවත නැවතත් මේක වෙනකොට ඒක බලලා වැඩක් නැහැ. බැලීමෙන් වෙන්නේ හිත හෙල්ලෙන එක විතරයි. නොබලම යන්න පුළුවන් තරමට විශ්වාසය පහළ වෙනවා. එනවා ආවට ගණන් ගන්න දෙයක් නැහැ. අසල් බලනකොට නැහැ. එතකොට තියෙනවා මේ භාවනාව ඒක මට්ටමට යනකොට සමාධියක් එනකොට එන තද බල සමාධියක් නෙමෙයි සාමාන්‍ය සමාධියක් එනකොට මේ හැමේ sannivedana ගතිය වැඩි වෙනවා. ප්‍රකෘතියකට කියන්නේ ප්‍රනීත වෙනවයි කියන්නේ. ප්‍රනීත වෙනකොට ඒකෙන් নানা ආකාර සංඥා නිකුත් වෙනවා. ඇත්තටම හැම වෙලාවෙම තියෙනවා. නමුත් අපේ හිත අන්‍ය විහිිත නිසා පේන්නේ. භාවනා කරනකොට පේනවා පිනිච්ච ගමන් හිතන්නේ සතෙක් කූඹියක් දුවනවා කියලා. බැලුවට නෑ. පස්සේ වෙන දෙයක් වෙච්චාවයි කියලා සතිය කඩා ගන්න තු සමාධිය කඩා ගන්න තු ඉස්සරහට අනේක තමයි අපි පරමාර්ථ කරන්න ඕනේ. ඒකත් හැබැයි සැරයක් දෙසරයක් අර වගේ අතපත ගාලා අහලා හැප්පිලා තමයි යන්නේ. ඒ නිසා ඉස්සරහට යනකොට ඒ වගේ වෙලාවල් වලදී විලෝපන කරන්නේ නැතුව ඇසරින් නැතුව සක්මන් නැති ඇසරගෙනම යන්නේ පරියන්කේදී නම් ඇසරින් නැතුව මේ යන කුඹියා ගියාවයි මම මගේ සති ධාරාව කඩාගෙන යන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරන කරන එක තමයි අපි අනුමත කර යුත්තේ අගය කළ යුත්තේ දානේ දීමට වඩා ආනිසංස භාවනාවෙන් ලැබෙන නිසා මේකේ ඥාතින් වෙනුවෙන් දානේ දීම වෙනුවට අපි හොඳින් භාවනා කර ඔවුන්ට අනුමෝදන් කිරීම වඩා සුදුසුද ඒ පිං ඔවුන්ට අත්වේද කරුණා කර පහදා දෙන්න. අපි කොහොමදත් දානයක් දුන්නත් සීලයක් රැක්කත් භාවනාවක් කරත් සතිವಾರයේ අවසානයේදී ඥාතිනු පින් දෙනවා. ඒක අපි කරගෙන යන සම්ප්‍රදායක්. එතකොට ප්‍රශ්නයක් අහනවා ඒ පිං ඔවුන්ට අත් වේද කියලා. පිං අත් වෙන්නේ ඇත්ත සමාදම් වෙන්න ඕන. සමාදම් වුණ නැත්නම් කාටවත් හම්බ වෙන්නේ නැහැ. ඒ ඇත්ත අනේ අපේ ඥාතීන් අපි වෙනින් පිං කරනවා අපි ත්‍රිපත් කළා මේ අපිට අනුමෝදන් වෙන්න ප්‍රාර්ථනා කරනවා කියලා සාදු කිව්වොත් පිං අනුමෝදන් වෙයි. නමුත් අපේ ඥාතීන් ඉන්නේ කොතනද කියන එක මත ඒගොල්ලන්ට අවශ්‍ය කරන පිං වෙනස් වෙනවා. හැමෝටම පිං ගන්න බෑ. ඒ නිසා ඒ බොහොම පහත් තලවල පහළ වෙච්ච ඥාතීන් සීලමය කුසල් සමාදන් වෙන්න බෑ බොහොම සැර වැඩි මේ විදුලිය 230 නෙවෙයි ඒකට 33000 කරන්ට් එකක් වගේ ඒගොල්ලන්ට. ඒගොල්ලන්ගේ ඒක දරන්න බෑ. භාවනා කුසල 66000ක් වගේ. ඉතින් ඒකට මේක ඇල්ලුවොත් එහෙම ගන්න ඔක්කොම පුච්චලා යනවා. ඒගොල්ලන් ඕනේ බොහොම 230 කරන්ට් එක නැත්නම් 110 ඒවා. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ ගොඩාක් ඉල්ලන්නේ ආමිෂය තමයි. ස්කෑම බීම ඉදුම් හිටුම් යාන වාහන වගේ දේවල්. ඉතින් ඒ නිසා එව්ව පූජා කරලා ඒ පින් අනුමෝදන් කෙරුව සමහර විටක සුදුසු තැනක හිටිය සාදු කියලා ගන්න. නමුත් පින් දීම වෙනුවෙන් ඉදිරිපත් වෙච්ච මුදිතා හිත නිසා දෙනගෙනාට පින් සිද්ධ වෙනවා. ඥාතින් ඉනවා හරි නැතුව හරි අනේ පින් කැමති කෙනෙක් මේක ලබත්වා කියලා තියෙන මුදිතා හිතක් තියෙනවනේ. ඒක කුසල හිතක්. ඒ නිසා ගත්තත් නැතත් දෙන කෙනාට කුසලයක් සිදු වෙනවා. ඒ නිසා දානයක් දෙනකොට බුදුහාමර කියන ආනිසංස හතරක් සිද්ධ වෙනවා. එකක් ඥාති සංග්‍රහයක් සිද්ධ වෙනවා. ඥාතින පින්දන. දෙක කුල චාරිත්‍රාක් පිට සිද්ධ වෙනවා. අපි ගෙවල් වල කොහොමඩක්වත් මාසෙකට දෙකකට සැරයක් දානයක් දෙනවා. මේ චාරිත්‍රය දිගට පවතිනවා. තුන සංඝයාට බත් හම්බ වෙනවා. හතර Tamanට කුසල් සිද්ධ වෙනවා. නිසා මේ එකක් හිතන ගියාට හතරක් ආනිසංස වෙනවා. එහෙනම් හතරම හිතාන යනවා නම් හතර ගුණයක් කුසල් සිද්ධ වෙනවා. ඒ නිසා අපි දානයක් දුන්නා සීලයක් රැක්කත් භාවනා කරත් ඥාතියින්ට බින්දෙනවා ගන්න එක එයා කැමති ප්‍රමාණයෙන් තමයි ගන්න. ඒක අපිට මේ තීන්දුව කරන්න බෑ. නමුත් අපි ඒක නිතරම විවෘතව තියෙනවා. කැමති කෙනෙක් ගන්නයි කියලා. ඉතින් ඒක නිසා මේ පින් අනුමෝදන් වීම කියන එක ඔක්කොටම වෙන්නේ කැමති කෙනා තමයි මේ කැමැති පරිදි සාදු කියන එක දැන් අපි මේ භාවනා කරන්න එන්නේ කිව්වට කීයෙන් කී දෙනා දෙන්නේ? එන්න බෑ. එන්න බෑ. ඉතින් මේ මිනිසුන්ට අනුමෝදන් වෙන්න බෑ. ඉතින් අපි විතර භාවනා කරලා ඒගොල්ලන්ට ඒක දෙන්න කියන්න බෑනේ. ඒගොල්ලන්ට අවිල කරන්න පුළුවන්. ඒගොල්ලන්ට ඕනකමක් නෑ. ඉන්න වෙලාවක් නෑ. මොකක් හරි ප්‍රශ්න. ඉතින් එතකොට පේනවා ඒගොල්ලන්ට මේ තිබුණට අනුමෝදන් වෙන්නේ නෑ. ඒක නරකක් නෙවෙයි. හැටි. ඒ කට්ටියට තියෙන වැඩ කටළු ව්‍යවෘත ගතිය මරණයට පස්සෙත් ඔච්චරම තමයි. දුන්නට ගන්න බෑ. අපි කියනවා සිංහලෙමුත් කියනවා ඉංග්‍රීසිමුත් කියනවා ටැග් දෙනවට වැඩිය හොඳ ටැග් පිළිගන්නේ කියලා. ඒකයි වටිනාකම. ඒ නිසා වැස්ස වෙලාවේදී තමන්ගේ භාජනේ එළියෙන් තිබ්බේ නැත්නම් පිරෙන්නේ නැහැ වතුර. කොච්චර වැස්සත් තමන්ගේ භාජනේ ඇතුලෙන් තියාගෙන හිටියට දෙමෙ නැහැ. එළියෙන් තිබ්බොත් පිරෙයි. ඒත් කටපුංචි බඩ ලොකු වාහනයක් භාජනයක් තිබ්බොත් කොච්චර වැස්සත් සම්පූර්ණ පිරෙන්නේ නැහැ. කොරහක් වගේ එකක් තිබ්බොත් ඉක්මනට පිරෙයි. නමුත් අඩිය පුංචි හිලක් තියනවනම් යනවා. එනිසායි අපේ ඥාතියාගේ භාජනේ මොකද්ද කියන එක අපි දන්නේ නැහැ. නිතරම වැස්ස වහිනවා. නමුත් එයා එළිය තියලා නැත්තම් සාදු කිව්වේ නැත්තම් වැස්ස වෙලාවට භාජනේ ගිය ඇතුලේ තියාගත්තා වගේ තමයි. ඒ කියන්නේ එහෙම කෙනෙක් නැතුණාට පස්සේ මට තේරෙන්නේ නැහැ ප්‍රශ්න තේරෙන්නේ. කාටද ලැබෙන්නේ පින්තිය? මට ප්‍රශ්නේ ඩිෆයින් වෙන්නේ නැහැ. මට ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ. මුලින් ඉඳලම ප්‍රශ්න නගන්නවා. ඒ කියන්නේ දායකයෙක් සහ ප්‍රතිග්‍රාහකෙක් දෙන්නෙක් ඉන්නවා. ප්‍රතිග්‍රාහකයා ප්‍රතිපත්ති කරකෝනම් දායකයට ගොඩක් පිං සිද්ධ වෙනවා. ප්‍රතිග්‍රාහක කරන කෙනා ප්‍රතිපත්ති කරු කරන්නේ නැත්නම් දායකයට පිං සිද්ධ වෙනවා අඩු නේද කියන එකයි අහන්නේ. ඔව් ඒකත් එකක් තමයි. නමුත් මේ පිනක මහාන් තත්ත්ව භාවය ඇති වෙන්න දෙගොන්නගෙම ಗುಣ බලපාන. Taman සීලවන්තී ඉඳගෙන සීලවන්තයෙකුට දෙනවා නම් තමයි සිද්ධ වෙන්නේ. Taman සීලයක් නැතුව සීලවන්තයට දෙන එකත් දුස්සීලකට දෙන්න වැඩිය හොඳයි. ඒකම දුස්සීලකට දන් දෙනවා Taman දුස්සීල නැහැ සීලවන්ත වෙලා. එතකොට දාන කුසල ප්‍රති සීල කුසලක් සිද්ධ වෙනවා. ඒ තමයි එක විචල්්‍ය සාධකයක් මත ඒක තීන්දු වෙන්නේ නැහැ. විචල්්‍ය සාධක රාශියක් බලපාන. ඉතින් ඒක නිසා බුදුරජාන් වහන්සේ සංඝයා වහන්සේලාට කියලා තියෙනවා ගුණවතයි සිල්වතයි කියලා වෙන් කරලා පෙන්වන්න එපා දායකයට කාට සමෝසෙ ඉන්නේ කියලා. එහෙම නැත්නම් දායකයා කැමති ගුණවතාවට සිල්වතාවට විතරයි දන් දෙන්නේ. එතකොට මහ විශාල පරසයක් වෙනස් වෙනවා. ඒ නිසා ಗುಣ සංගවාගෙන ජීවත් වෙන්නේ කියලා කියන ගුණවතාවට. ඒතකොට දායකයා කාටත් සමෝසේ පූජා කරවට පස්සේ මේ කියන්නේ වස්තු සමසේ බෙදී යamak සිද්ධ වෙනවා. ඒ නිසා මොනම ගුණයක්වත් දායකයෝ දැනගත්තේ නැතුනට ප්‍රශ්නයක් නැහැ. මේ දායකයා ඉන්නේ ජීන කන්නාඩි දාගෙන හාමුදුරුවෝ මොකද කරන්නේ කියලා බලන්න. ඉතින් ඒකෙදි කියන මේ හාමුදුර රැයට කනවද කියලා බලන්න හරියට හොයන. හැබැයි දවල්ට උදේට හම්බ වෙනවද කියලා බලන්න යන්නේ නැහැ. රැයට කනවද කියලා බලන්න රේඩියෝ එකත් අහගෙන ඉන්නවා මේකත් අහගෙන ඉන්නවා. ඒ වගේ තමයි. ඉතින් ඒක නිසා කුසලයේ තියෙනවා සිල්වතෙකුට ගුණවතෙකුට දන් දීමේ සල් සිද්ධ වෙනවා. මේ පිළිබඳව හොඳ විස්තරයක් කරන්න කියලා අටුවාචාර්යන් වහන්සේ අහනවා. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරන්ට දෙන දානද වටින්නේ නැත්නම් බුදුහාමුදුරෝ සාරිපුත්තු සාංශර දෙන දානද වටින්නේ කියලා. දෙන්න තමයි ලෝකේ ඉන්න උත්තරම දෙන්න. ඒකට දෙන්නටම හිතනවා දානයක් දෙන්න. සාරිපුත්තු සාංශි කියලා පින්ඳ වාද කරන්න ඇවිල්ලා බත් පිටක් බුදුහාමරට පූජා කරනවා. බුදුජානසිට පින්ඳ වාද කරන්න ඇවිල්ලා සාරාණීය වතේ වශයෙන් බත් පිටක් සාරිපුත්තු සාංශිගේ පාත්‍රයට දානවා. දෙන්නටම පින් වලින් ඇති වැඩක් නැහැ. නමුත් වැඩි කුසල් සිද්ධ වෙන්නේ මොකාටද කියලා බැලුවොත් දෙන්නගේ ඥාණය මත තමයි කුසලෙ සිද්ධ වෙන්නේ. ලබන්නගේ ඥාණය මත නෙවෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සාරිපුත්තු සාංශර දෙන එක තමයි වැඩි කුසලයේ වෙන්නේ. ඒක බුදුහාමුදුර තමයි දන්නේ මුළු දාන ශේස්ත්‍රයේම ඒ વિશે පරතෙට පැමිණලා ඥාණ තියෙන බුදුහාමුදුරගා. ඒ නිසා දෙන්නගේ අතේ තියෙන වැඩපිළිවෙල. දෙන්නගේ ಗುಣ කදයි බලපාන. ඒක තැනක තියෙනවා මේ ශාසනයකක්ද මන් දන්නේ මේ කතාවක් මේ හාමුදුරුවෝ නැතුළු ඒ කාලේ ඉවර වෙලා ඉවර වෙලා ගිහිල්ලා ඒ අන්තිම ඉන්න හාමුදුරුවෝ අන්තිම දුස්සීලයි. හැබැයි කොහොම හරි සිවුර දාගෙන ඉන්නවා. ඉතින් මේ වලව්වේ මහත්තයා හාමු කිව්වලු මේක හරි රැකෙන්න ඕනේනේ. ඒ නිසා හැමදාම බට්ටි ගිහිලා දෙන්නේ කියලා. හැබැයි ගියාට යාමුදුරන්ට බණ කියන්නවත් මොනවත් බෑ. ගියේ පහදින්නෙත් නෑ. ඉතින් මහා දෙන්න ගිහිල්ලා දාන දීලා තිනවා. යාමුදුරන්ට තේරෙන්නේ නෑ බණ කියන්නක් මොනවත් ඒ නිසා ඒ නිසා කියලා තිනවා. පස්සේ දරුවන්ට කියනවා කියලා. පස්සේ දරුවන්ටත් ගෙනිච්චාට yaadෙන්නේ නෑ. ඊට පස්සේ වැඩකාරයට ගෙනියන්න කියලා තිනවා. මේ වැඩකාරයොත් අන්තිම ගිහලා එදා වැඩට ගත්ත කෙල්ලක් බත් එක බාස්කට් එකට දාගෙන යනකොට හාමුදුරුවෝ පිටිපස්සේ දොලේ මාළු බාගෙන ඉන්නවලු. දැකලා මේ ළමයා එනවා දැකලා විජහට බිලිපිට කපයින් පාගෙන සිවුර දාගත්තා. අර ගෑනිට යකෝ මේ යකුන්න මොනවටද කන දෙන මේ හාමුලාගේ ಗುಣ තිබුණාට බත් දුන්නට බත් කන්න ගුණයක් නැහැ. කිසිම නැහැ මේ මේ මාළු ගන්නවා. කියලා බත් එක ගන්න ගෙද ගියා. ඊට හාම ඉස්සර වැරන්ඩා ඉඳගෙන ඉන්නකොට ඇවලු කෙල්ල බත් එක අරන් එනවලු. ඊට පස්සේ ඇවලු මොකද කියලා. අනේ හාමු හාමුලාගේ ಗುಣ තිබුණාට මේ මිනිසුන්ට කන්න දෙන්න ඊමෙතිමිලියක් කන්න දෙන්නේ නැහැ. ඒ මනුස්සයාට මම යනකොට මාළුබ්බා හිටියේ මම දැකලා මේ බිති බිති විත් පාගගෙන සිවුර දාගත්ත ඒ වෙලාවයි කිව්වා. වෙලාව කීයද කියලා. දැන් 11මයි. උජාහාර දෝගන ඵලයන් කිව්වලු. උඹ දකිනකොට බිලි පිට බිම දාලා සිවුර ඇඳ ගන්න තරම් බයලජ්ජා තියෙනවා නම් ඒ හොඳටම ඇති කිව්වලු ඒ ගුණේ. 12 වෙනි ඉසිරිය බට් කිරීමක් කිව්වා. අඩු ගානේ බයලජ්ජාවක් තියෙනවා නම් මේ Taman ළඟට එනකොට මේක වටින්නේ නැහැ මං කරන වැඩේ කියලා සිවුර ඇඳගෙන විලිවිත් පා ගන්න ඒ ගුණේ ඇති. නමුත් ඒක තේරෙන්නේ හාමුට වැඩකාරයට තේරෙන්නේ නැහැ. එයාට තේරෙන්නේ නරක පැත්ත විතරයි. මොකද හාමු දන්නවා මේක හරි රැකෙන්නේ මේක හසිවුර හරි රැකුණොත් සාසනෙට ලකුණක් වෙනවයි කියලා අඩුපාඩුකම් බලන්නේ නැතුව ඒක ප්‍රස්තුත කරගෙන පින්කරනද සෑහෙන ඉවසීමේ ශක්තියක් ඕන. ඒ ඔක්කොමලා හිතන්නේ නෑ අංග සම්පූර්ණ ස්වාමින් වහන්සේ නමක් හොයාගත්තාම ඒ ස්වාමින් වහන්සේට වසන්ඩ දෙන්නේ මෙහි ඉඳලා කොළඹන්න ගහන වෙනවා කෑමට. නිකමට හිතන දාන එකට කොළඹ වඩිනවා කියලා පැය තුනක් ගිහිල්ලා ආපහු එනවයි කියන එක මේ හාමුදුරන්ගේ පැත්තේ මොන කරදරයක්ද කියලා. එහෙම ඉන්නකොට ඉන්න දෙන්නේ නෑ. ඒකල හිතන හුඟක් කුසල් සිද්ධ වෙනවා කියලා. ඒරුගනේ හාමුදුරන්ගේ පොතේම ලියලා තියෙනවා මේ මේ මේක දැනගත්තට පස්සේ Taman ಗುಣ වඩා ගන්න නැතුව අර ගොල්ලන්ගේ අර account එකේ වැඩි පොලි හම්බෙන bank account එක නැතිනේ ඒකට සල්ලි දාන්න හරි කැමති කට්ටිය. අන්තිමට යාමුදුරන දාහන වලට ගිහිල්ලාම ඉවරයි. රිස්ස යනවා. ඇවිල්ලා කියන්නේ මේ බොක්කට අරගෙන කියන අනේ ස්වාමීන් වහන්සේ ආවොත් නම් මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි. ඉතින් යාමුදුරන්ට කරන්න බෑ ගිහිල්ලා කරනවා. නමුත් කරදරයක් කියලා හිතන්න බත් වේලකට කොළඹ යනවා ගිහිල්ලා එනවා කියවට පස්සේ මේ හිඟාගෙන කණේක වටිනවා මේ ගමට ගිහිල්ලා. කරන්නේ. ඉතින් ඕකයි ලොකු සංහසේ ලියලා තියෙනවා මේ ගුණශීල ගුණවත් සිල්ලන් ස්වාමීන් වහන්සේලා අරණ්‍ය වල ඉන්නවයි කියලා ගමේ වන්දලේ හාමුදුරන්ට නොසලකා ගනි අරණ්‍ය හාමුදුරන්ට සලකනවා. ඉතින් කියලා තියෙන ඇත්ත වෙන්නේ නැති ගමේ අරණ්‍ය හාමුදුර සමහරලාට සාන්ත ගතියක් පෙන්වනවා. ඒකට එක දවසකට ගමේ පන්සලේ හාමුදුර කෙනෙක් උදේ ඉඳලා හැන්ද වෙනකන් අදින බර සාන්ත වෙන්න බෑ සාන්ත වෙන්න මොන කරන්නේ? උදේ ඉඳලා හැන්ද වෙනකම් පිරිත් කටින පිංකම් අව කියන්නකෝ ආම්තු කියන්නකෝ ඊටු ටික ඒ ඔක්කොම කරන ගමන් ඔය සාන්ත ගති කරන්න බෑ. ඒක ලොක්කම වැඩ අරගෙන බයින. කිසිම චාරයක් නැහැ අරකයි මේකයි. එලා අර ආම්තුරුන් අඬ ගහගෙන යනවා. අරණියව. ඒ ආම්තුරුව අම්මා අප්පා එපා කියන භාවනා කරන්නේ. මෙන්න මේ වැඩේ නිසා දෙපාරුසෙම පිරිනවයි කියලා එහෙම ගුණෝතුන් සිල්ලෝතුන් අල්ලගෙන එලවන්ට යන්නත් මේක ගිහියොත් දැනගන්න ඕනේ. ඒ සංඝයාත් දැනගන්න ඕනේ. ඒක කරගන්න එපා. කරන බොහොම ලස්සනට ඔක ලියලා තිබුණා. අමා බින්දු පොතේ ලියලා තිබුණේ. මේ ළඟදී දවසක මෑත් එක්ක අපිට උදව් කරන ප්‍රධාන දායකෙක් තරහ වුණා. මම කොළඹට සලකනවලු කොළඹ ගෙවල් වලට යනවලු එයාගේ දෙත් එන්නේ නැහැ කියලා. මෙච්චර ගාණක් මං ස්වාංශර උදව් කරලා උපස්ථාන කරුවා එක ගෙදරට වඩම්මලා දානයක් දෙන්න ආවේ නැහැ. ස්වාමීන් වහන්සේ සම්පූර්ණ පොහසත් තට්ටියේ කටයුතු කරන්නේ. ඒක නිසා මේක ඔබ වහන්සේ වගේ විචිත්තව ධර්ම දේශනා කරන කෙනෙක් උත්තර බැඳිය යුතු ප්‍රශ්නයක් කියලා. ඒ කියන්නේ මට දෙයක් නැහැ සාර ලොකු සාංශික කෝපිය ෆොටෝ ස්ටාර්ට් කරලා මම යටින් ලිව්වා දායක මහත්තයෝ අමාරු දේ නම් මෙන්න මේ ලොකු හම්දෝ කියලා දෙන දේ. ඔබට තේරෙනව නම් කියලා බලපන් මම නෙවෙයි කියලා තියෙන ලොකු ස්වාමීන් වහන්සේ කියලා. ඉතින් මේවා ඉහළට යනකොට හොඳට තේරුම් ගන්න ඕන අනුන්ගේ account එකේ නෙමෙයි කුසල් සිද්ධ වෙන්නේ තමන්ගේ ඥානෙ. ඒ නිසා ඔය දාන ශේෂ්ත්‍රයට ගියාම හරියට නොමග යෑම, පටලවල වටහා ගැනීම මේකට කියන්නේ අවස්ථාවාදී කියලා. කොහොම හරි කරලා ලොකු පිං කුට්ටියක් හදා ගන්න පුළුවන් නම් හොඳින් හරි කමන්නේ නරකින් හරි කමන්නේ පණි. මොකද ඊට වැඩි ලේසි වෙටින්නේ තමයි සමතයක් කරනවා විපස්සනාවක් කරලා භාවනා කරනකොට ඊට වැඩි කුසලයක් හම්බෙන්නේ. ඒක නෙමෙයි. දානේ දීලාමයි ගණ්ඩාගන්නේ. මේ බුරියෙන් පල්ලෙහාට තමයි සලකන්න හදන්නේ. ලබන ආත්මෙත් හොඳ බත් ගණක් හම්බ වේවා කියන ඉච්චරමයි. බුරියෙන් උඩ කොටසට නෙමෙයි. බුරියෙන් උඩ කොටසට කෙරුවා නම් සීලයක් ගැන හිතන්න සමාධියක් ගැන හිතන්න. ඒක ඉවරයි ප්‍රශ්නේ. ඔව්. ඒ මං කියන්නේ දාන දෙන්න එපයි කියලා. ඒ දාන දුන්න නැත්නම් දැන් එකෙන් පස්සේ න අපිට එපා. නමුත් හෙට උදේ එක වෙන්න ඉස්සලා දවල් 12 වෙන්න ඉස්සලා දානයක් ඕනේ. ඒ ඒකේ ප්‍රශ්න නැහැ. ඒක කිසිසේත්ම අඩු කරන්නේ සාරිපුත්‍ර සාංශය බුදුහාමුදුරන්ට දන් දෙනවා. බුදුහාමුදුරුවෝ සාරිපුත්‍ර සාංශයට දන් දෙනවා. දානේ තියෙනවා. නමුත් මේ තාරාතිරම දැනගෙන භාවනා කරන කෙනා හරියට රත් වෙච්ච පිහකින් බටර් කෑල්ලක් කපනවා වගේ හරියටම තේරුම් අරගන්න ඕනේ. හොඳින් වඩා හොඳ වෙන් කර ගැනීම. හොඳ නරක දෙක වෙන් කර ගන්නවා කියන එක නෙමෙයි මම කතා කරන්නේ. හොඳින් නරක වෙන් කර ගැනීම ඔයගොල්ලෝ ඔක්කොම දන්නවා. මම කියන්නේ හොඳින් වඩා හොඳ වෙන් කර ගැනීම තාම මොන්ඩිසෝරිවත් නැහැ කියලා මම කියනවා. තාමත් අර හොඳ අල්ලගෙන ඉන්නවා වඩා හොඳ විසිකොල්ල. මේ හොඳ ගත්තෙම නරක විසිකොල්ල ඒ නිසා මේ හොඳ විසිකරන්න බෑ කියලා වඩා හොඳ ඉදිරියේ තියෙද්දි හොඳ බදාගෙන ඉන්නවා. ඒකේ හරීම බොළඳයි අපි. ඒක සාකච්ඡා කරලා අපි අපිම මලකට කඩා ගන්නවා. කඩලා අපිට කෙටි මාර්ග තියේදී අයි මේ අපි පරපුරුදු ක්‍රමයේ වලටම එක තැන කරකැවි කරගෙන ඉතින් අර දානයක් භාවනාවක් සීලයක් කරගන්න බැරි යත්තන් ඒ විශේෂේෂ්ත්‍ය තිබිච්චාව. ඔය භාවනා කරන එක නම් දැනගන්න ඕනේ. මේ දාණයම තමයි සීලය කියලා කියන්නේ අබේ දාන. සතෙක් මරන්න නැතු ඉනකොට ඒ දෙන අබේ දානේ මේ මීටරට කන්ද තරම් දන්දනට වැඩි එක චිත්තක්ෂණයක් සතුන් නොවර සිටීමෙන් හම්බ වෙනවා. ඒක වෙනවනම් දන් නොදී ඉන්න කියන්නේ කරන්න ඒකත් කරන්න. නමුත් මේ වඩා වැදගත් දේ නැත්නම් වඩා හොඳ දේ විශේෂයි හොඳ දේ පාවා දෙන්න බැරි නම් අපි ආයෙත් ගිහලා හොඳේම ටැග් ගහනවා. වඩා හොඳ දේ මේ අයාලයන්. ඒ අවස්ථාව ආයි කල්පට හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා හැම වෙලාවෙම හොඳින් වඩා හොඳ වෙන් කරගෙන කාටවත් ඉඟි නොකර නොදැනෙන්න හොඳ වඩා හොඳ දෙයකටම නැමී ගත කරන්න. ඒකට නැඹුරුව ගත කරන්න. ඒකට වඩා හොඳ දෙයින් කරකෝ කරකෝ කරකෝ කරකෝ උත්තම தත්වෙට භාවනාව මේ Tamange හිත අරගෙන යනවා. නෑ ඒක ඉතින් දෙන කෙනාගේ ප්‍රාර්ථනා නෙවෙයි ගන්න කෙනානේ කටපාඩම් කරලා කියන්නේ. දාන දෙන එකට එහෙයි කියන්න නේ තියෙන්නේ. දානේ බාර ගන්න එක නනේ මේ මේ මන්ත්‍රය කියන්නේ කියලා කියන්නේ. ඒ නිසා ඒක ඉතින් සෝරි තමයි. ඇති කරවන්න වගේ තමයි මේ කියන්නේ. ඒකට කියන උපදි සම්පatti කියලා උපදි කියලා කියන්නේ භාභෝග සම්පatti ඥාති සම්පatti ලැබීමට උනන්දු කරනවා. ඒ උනන්දු කරවන එක ලබන්න විසින් තමයි දෙන්නට යොමු කරවන්නේ. මොකද දෙන්න දැනගන්නවා නම් මට එහෙම දෙයක් ඕනේ නැහැ කියලා ඒ හාමුදුරුවෝ දාන්නට ගන්න කියන දෙයක් කියාගත්තාවයි. මට මේ කෑව ඇති සංසාරේ. ඒතර බේරෙන්න පුළුවන්. ඔය එකට ඇත්තටම අර මේ කම්මචුල්ල කම්මවිපංග සූත්‍රයේ බොහොම ලස්සනට විස්තර කරනවා මේ මේක තමයි මම කියන්නේ වඩා හොඳින් වඩා හොඳ වෙන් කර ගන්න දන්නේ නැති වෙච්චාම අපේ තර්කයෙන් අපි හැමදාම හොඳේ ඉර කරනවා වඩා හොඳට යන්න දෙන්නේ. ඒකෙදී කියනවා නොපෙනෙන සතේ කාපල්ලා කාට හරි ආහාර වේවා කියලා බත් කාලා පිඟානේ අත හොදලා ඉඳුල් ටික විසි කරනවා. මේ බත්තුළු ටික සතෙක් මේක ආහාර වේවා කියලා ඒත් 100ක් කුසල් සිද්ධ වෙනවා කියලා බුදුහාම කියනවා. නිකම් බත් විශ් කරනවට වැඩිය ආහාරයක බත් කාලා අත හොදලා ඉඳුල් ටික විශ් කරනවා අනේ මේක සතෙකුට ආහාර වෙන බත් තුළු ටිකක් මේකේ තියෙන. හොදි ටිකක්, හොල් කිරි ටිකක්. ඒ 100ක් කුසල් සිද්ධ වෙනවා. ඊට පස්සේ දැක්කොත් ගේ කුරුල්ලෙක් ඇවිල්ලා බත් ටයක් අහුලගෙන කනවා. පණුවෙක් බත් ටයක් කනවා. එතකොට සතා දැකීමෙන් කුසලයේ 100 වාරකින් වැඩි වෙනවා කියලා තියෙනවා. අර කහක ගියේ නෑ සතෙක් දැක්කයි කියලා. ඊට පස්සේ ඒ මේ පුංචි වැල්ගඩවිල්ලෙක් සතෙකුට වැඩිය බලුකුක්ෙක් ආවා පූසෙක් ආවා වගේ ලොකු සතෙක් කෑවොත් අපි වචන කියන ශීරපායි සතෙක් කනවා. තව 100ක් වැඩි වෙනවා. ඊට පස්සේ ඒනොත් වඩා හොඳ ඇතෙක් අස්සේ කලියෙක් වගේ සතෙකුට ආහාරයක් වුණා නම් තව 100ක් වැඩි වෙනවා. ඊට පස්සේ දුස්සීල මිනිස්සෙක් එක කෑවා. තව 100ක් වැඩි වෙනවා. ඊට පස්සේ සුසිල් මිනිස්සෙක් ආවා. තව 100ක් වැඩි වෙනවා. 100 ගුණ වැඩි වෙනවා. ඊට පස්සේ බණ භාවනා කරන කෙනෙක් සිල් විතර නෙවෙයි. තව 100ක් වටිනවා. සෝවාන් වෙච්ච කෙනෙක් සකදාගාමි අනාගාමි අරිහත් ඉන්න සම්මා සම්බුදුරජාන් වහන්සේට දන් දුන්නාම කොච්චර සිද්ධ වෙනවද කියලා අහනවා. ඊට පස්සේ කියනවා ඔක්කොට වැඩි පිං සිද්ධ වෙනවා Taman තිසරණ සර් සමාදන් වීම. දාහනේ දෙන කෙනා තිසරණ සර් සමාදන් වීමෙන් බුදු කෙනෙකුට දන් දෙනවට වැඩිය දුස්සීල වෙයිදගෙන ඊට පස්සේ තිසරණ සමාදන් වෙනව වෙනකොට පන්සිලුත් අරගෙන දෙනවා. අටසිලුත් අරගෙන ඊට පස්සේ මේ මනුස්සයාගේ එක නගලා නගලා නගලා ගෙනවා. එයත් බුදු වුණාට පස්සේ ඉතින් මේකේ කොයි තැන අපි කෝට් කරනවද කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. තේරුණාද? ඇහැනා. කර්ම વિશે කියන එක අපිට හිතා ගන්න පුළුවන් එකක් නෙවෙයි කියලා කියනවා. يعني මම කෙරුවොත් මට ලැබෙනවද? මම තව පිරිසක් එකතු කරන කෙරුවොත් ඒගොල්ලන්ට හම්බ වෙනවා. ඒගොල්ල කිසි උදව්වක් කරන්නේ නැහැ. නමුත් ඒගොල්ල සාදු කියනවා. හම්බ වෙනවද කියන එක හිතා ගන්න බෑ. ඒකට කියනවා තනියම දෙන දානට වැඩිය පිරිසක් විසින් දෙන දානේ උතුම්. ඒ පිරිසත් යෙද වෙනවනේ යොමු වෙනවනේ. ඒ නිසා ඉඩ තියෙනවා ඒකේ. එහෙම ඇත්තටම කියනවා නම් මේ පහණින් පහණ පත්තු කරනකොට දෙකම ආලෝකමත් වෙනවා. මැණික් මැණික් එකතු වෙනකොට මැණිකේ මැණික බබලනවා. ඒ නිසා කුසල් කරනකොට දැන් දානෙ දීලා මම දාන දෙන්නේ මේ දාහනේ වන්දන කෙනාගේ බඩගින්න දුක නිවේවා විපාසක දුක නිවේවා කියලා. එතකොට පරසත්තාන හිතාන භව ලක්කන තම මිනිස්සෙක්ගේ සතෙක්ගේ හිතසුව සැලකීම. නමුත් මේ මං කරගත්ත වටිනා කුසලයේ තව කෙනෙකුට ලැබේවා කියනකොට මුදිතා හිතක් පහළ වෙනවා. ඒතකොට දාන චේතනට වැඩිය මෛත්‍රී මුදිතා හිතක් පහළ වෙනකොට භාවනා හිතක් Tamanට පහළ වෙනවා. ඒ පුද්ගලයා ගන්නවද නැද්ද කියන එක වෙනම දෙයක්. මොකද ඉස්සලා ඇති වෙන්නේ දාන කුසලයේ දාන කුසලයේ සමාදම් කරන්න තියෙන්නේ මුදිතා භාවනා කුසලයක්. ඉතින් මේක එකින් එකට එකින් එකට ලැබුගිනික පැතිරෙන වගේ පැතිරෙනවා. මොකද කියන්නේ? මේ උපමා ගෙනියන්නේ. මේ උපමා වශයෙන් කියනවා සිල්ලුතුන් කෙරෙහි කතා කරනකොට බුදුහාමුදුර රහතන් ආන මේ මේ සාරිපුත්‍ර සාංශර දන් දෙනවා. සාරිපුත්‍ර සාංශ දන් දෙනවා. ඒ ක්‍රියා හිතක් වුණත් සසංකාරික හිතක් වුණත් විපාක විඳින්න කෙනෙක් නැහැ ඊතන. විපාක ඕනෙත් නැහැ. නමුත් මේ ආදර්ශයක් පෙන්වන්නේ. ඒ කියන්නේ තීරටිකලි ගෙනියලා ගෙනියලා නැට්ටටම ගෙනියලා පෙන්නනවා. මෙන්න මෙතනින් තමයි මේක තීන්දුව වෙන තැන කියන්නේ. නැත්තම් ඒ ඇත්තටම දැන් මේ දානේ ආනිසංස ගැන මෙච්චරම කතා කරන්නේ තාම සංසාරේ කකා කකා යන්න යන කට්ටියට. ප්‍රාර්ථනා තීනයට තමයි මේක එහා පැත්ත මෙහා පැත්ත පෙරලපු වෙලාවට මණිකක් ගන්න ඉස්සලා බලන වගේ. ඔය බබයි බේසමයි දෙකම අල්ල වීසිකොල්ල මේ විදිහට ආත්ම ඉවර ගන්න හදන කට්ටිය වෙන හරියක් වෙයි. යා. ඒ නිසා එක එක්කනාගේ දෘෂ්ටි කෝණ එක එක්කනා මේ ශාසනය දිහා බලන හැටි තාම හිතන්නේ ඕක දෙනෙක් මේ ශාසනය කියන්නේ මේ සංසාරේ ගමනට තව තව ටිකක් කීයක් කීයක් හරි හම්බ කරගන්න يعني ලොකු ලොකු පොලියක් දෙන්න බැංකුවේ තැම්පත් කරන්නයි හදන්නේ. ඒක ලොකු කුට්ටිය කඩ ගන්න පුළුවන්. ඔය මේ කොයි කුට්ටි කැඩුවත් අන්තිමට ලැබෙන්නේ සංසාරේ මේ පෙලීමයි මේ තැවීමයි කියලා දන්නවනම් ඕ කොච්චර එහා පැත්ත මෙහා පැත්ත පෙරබෙලා ඉන්න දෙයක් නෑ. ඔන්න ඔය යකඩ මල්ල ගුල්ලෝ ගවන හාල් මල්ල නොබල විසි කර කිව්වා. ඒක දාන කතාව ඉතින් අර කිව්වාගේ දාන දෙන්න ඕනේ. ඒක නිසා මේ කෙලින්ම දුක්ඛ සත්‍යයෙන් පටන් අරගත්තා නම් බුදුරජාණන් වහන්සේ කවුරුත් බනහන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දාන කතාවෙන් තමයි පටන් ගන්නේ. කාටත් ප්‍රියයි දන් දීවම මෙච්චර මෙච්චර හම්බ වෙනවා මෙච්චර මෙච්චර හම්බ වෙනවා කියලා ඉතින් කාටත් තියෙනවා ඒකේ ඕජාවක් එකෙන් ගෙනියලා සීල කතාවෙන් සංඝ කතාවෙන් කාම ආධිනාවෙන් ගෙනියලා අන්තිමට ස්වර්ග මේ නිවන් සැපතින් ඉවර කරනකොට දාන කතාව කියලා කියන්නේ ළමා වැඩක් තමයි පොඩි ළමයි සෙල්ලම් ගෙවල් හදන සෙල්ලමක් තමයි දාන කතාවේ තියෙන්නේ නමුත් ඔක්කොටම බෑ අදිචිත්ත භාවනා අදි සමාධි ප්‍රඥා භාවනා කරන ඒ යත්තන දාන කතාවෙන් තමයි පෙරහැර පටන් අරගන්න. සිතක් සකස් වෙන ආකාරය විස්තරකරනද හැම සිතින්ම සසර දික් කරන කර්ම සකස් කරනවාද චේතනාව මනසිකාරයේ සිතක් සකස් වීමට කෙසේ බලපායිද මේ සිතක් සකස් වෙන ආකාරය කියන එක එහෙම විස්තර කරන්න පුළුවන් එකක් නෙවෙයි මේ කියලා තියෙනවා මේ පටන් ගන්න කෙලවර කාටවත් තේරෙන්නේ නැහැ අවිද්‍යාව කෙලවර තේරෙන්නේ නැහැ ආදි කෝටින පඤ්ඤායති නබික්කවේ පුරිම කුරිම කෝටින් පඤ්ඤායති අවිජ්ජායයි හිතකත් පටන් ගන්න තැන කවුරුත් දන්නේ නැහැ. දැන් හිතක් පටන් ගන්න තැනක් එහෙම කියන්න පුළුවන් කෙනෙක් නැහැ. ඒකේ චිත්ත විචය අචින්ති විෂය. ඒ වගේම හැම හිතක්ම සසර දික් කරන කර්ම සකස් කරනවාද? හිතක නැහැ. කර්ම සකස් කරන ගතිය තියෙන්නේ චෛතසිකවල. හිතේ ඇති වෙන හිත කියන්නේ වැවක් නම් වැවේ ඇති වෙන දිය රැලි. වල තමයි කර්ම සකස් කරන නිසා හැම හිතක්ම සසර දික් කරන කර්ම සකස් කරනවා දන්න. ඒක වෙන්න පුළුවන් වෙන්න පුළුවන්. අර වගේ ක්‍රියා හිතක් වෙනවා නම් එහෙම ක්‍රියා වෙන්නේ නැහැ. චේතනාව හා මානසිකාරයේ සිතක් සකස් වීමට කෙසේ බලපායිද? ඒක මේ කියන්නේ හරියට මේ හිතකින් තමයි චේතනා මානසිකාර පාරෙන් චෛතසිකනේ. චේතනා චෛතසිකෝණින් හිතක් හදනවා කියන එක ඒක ඒ තර්කයක් මෙතන මූල ධර්මකින් එන ප්‍රශ්නයක් නෙවෙයි මේක. හිතකින් චෛතසික හැදෙන්න පුළුවන්. නමුත් චෛතසික වලින් හිතක් හදනවා කියන එක ඒක වෙන්න බෑ. එහෙමනම් මේ ඒක සාමාන්‍ය ඔය මොකද්ද මේ තර්ක විද්‍යාවේදී ඒ වගේ දේවල් කියනවා මේ දරුවෝ මවකට දරුවෙක් ප්‍රසූත කරන්න උනට දරුවට මවක් ප්‍රසූත කරන්න බෑ. මවකට ප්‍රසූත කරනවා දරුවෙන් නම් දරුවට මවක් ප්‍රසූත කරන්න මේ වගේ චෛසික වලට හිතක් හදන්න පුළුවන් නෙවෙයි. නමුත් මන්ට හිතෙනවා වෙන්න මොකද්ද මේ අහන්නේ? මේ ප්‍රශ්නේ ලියවිලා නැහැ මේ අවශ්‍ය ක්‍රමයට. ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ අනුශාසනා පරිදි බොහෝ කාලයක් තිස්සේ ආනාපාන සති භාවනා සහ සක්මන් භාවනා ප්‍රගුණ කරන්නෙමි. තවදුරටත් මේ භාවනා ක්‍රම දෙක පමණක් දිනු කර ගැනීමෙන් නිවන් අවබෝධ කර ගැනීමට හැකි වේද? එසේ නැත්නම් මාර්ගඵලයක් හෝ යටත් පිසෙන් නැවත මනුෂ්‍යාත්මය ලබා ගැනීමට හැකි වේද? කියන්න අමාරුයි ඉතින්. හැබැයි කියලා දෙන්නේ නම් පුළුවන් කියන අදහසෙන් තමයි. අර කලින් කිව්වා වගේ ආනාපාන විතරක් කෙරුවත් ඔක්කොම ලැබෙනවා. මේක කරන ගමන් ඒකට කොනහන එක තමයි මේ කරන්නේ මේකෙන් ඔය කියුවට කෙරෙයිද ඒ කියන්නේ තාම ගියේ තාම ඇති වෙන තරම් ප්‍රතිඵල ලැබිලා නැහැ බොහෝ කාලයක් ආනාපාන සති භාවනාව සහ සක්මන් භාවනාව ප්‍රගුණ කරන්නම කියලා ඉතින් මං හිතන එහෙම කියන්න හම්බ වෙච්ච එකත් ලොකු පිනක් කියලා අපේ ජීවිතේ මෙච්චර රූප බලමින් සද්ධාමෙන් කාම සැපේ විඳිටි මං බොහෝ කාලයක් ආනාපාන සතිය වැඩුවා කියලා කිව්වත් මං කියනවා නිවනම වගේ තමයි කියලා නමුත් මේ ඔච්චර මේ මේ කන්දක් වීලාලා මී පැටියෙක් වැදුවා වාගේ කෙන්දක් වැදුවා වගේ ලැබපු ටික මධිකම තියෙන තා. මේ ප්‍රතිඵලවල ප්‍රයෝග මධිකම තියෙන්නේ. ඉතින් ඒ නිසා හිතනවා එහෙමනම් මම මේ තව යටිපහුව වෙච්ච කොටස් තියෙනවා දන්නේ නැහැ. ඒ ටික කිරුවා කරපුවාම ඉතුරු ටික හම්බුවේ දන්නේ නැහැ කියන එකයි. ඉතින් නැත්තම් මට තොක්කක් කනලා වගේ මට පේන්නේ. ඔබ වහන්සේ උදේ ඉඳන් දැන් අවුරුදු 30 ගාණක් එකමයි කියන්නේ ඕකෙන් හරියන්නේ නැහැ ස්වාමීන් වහන්සේ කියෝ ඒ කතාව. නමුත් මම කියනවා මේ මේ ඒ හරි කමන්නේ බලලා ආනාපාන සති ටික කාලයක් කරලා තිබුණා නම් ඒ ටිකේ අකුසල් වෙලා නැහැ. එච්චරයි ලාභේ. එච්චරමයි ලාභේ. ආනාපාන සති කරනකොට අකුසල් වෙන්නේ අපේ සංසාර හිටපු මටත් ටික කාලයක් උගන්වපු ස්වාමීන් කියනවා අපි ගත කරන ඕනම චිත්තක්ෂණයක අකුසල් වෙනවා වෙන්න ඉඩ තියෙනවා. හුස්ම ගන්න එක විතරයි අකුසල් වෙන්නේ නැති එකම දේ. හැම වචනයකම හැම ක්‍රියාවකම හැම හිතවිල්ලකම රාග ద్వේෂ මොහ තියෙනවා. තණ්හා මාන දිටි තියෙනවා. හුස්මක් ගන්න වෙලාව හුස්ම ගන්න බව දන්නවනම් ඒ චිත්තක්ෂණේ රාග ద్వේෂ මොහ නැති නිසා ඒක අකුසල් නැති චිත්තක්ෂණයක්. ඉතින් ඒකේ අල්ලන්න දෙයක් හම්බ වෙන්නේ නැහැ. නමුත් අකුසල් නැතිකම තියෙනවා. ඒ නිසා මම මෙච්චර කාලයක් භාවනා කරලා තියෙනවා කියලා කියන්න හම්බුණත් ඒක පවා වටිනවා. ඒක නිවනට විතරයි දෙවෙනි වෙලා තියෙන්නේ. ඒ නිසා ඔහොම යනකොට හම්බ වෙනවා කරගෙන යන් කියන එක තමයි කියන්නේ. ඒ චිත්තක්ෂණේ අකුසල් නැහැ. ඒ චිත්තයේ හිත කලකොල නැහැ. මම මරණ බව දන්නවා. එච්චරයි එච්චරයි. එහෙම කිසිම අතිරේක ලාභ නැහැ මේකේ. කුසල් මතක් කෙරුවොත් ඒහා සමාන කාම සම්පත්තිය හම්බෙයි. ඒ හම්බෙන කාම සම්පත්තිය එන්නකොටම ලාභෙ උතේ. ආශාව උපදින. ප්‍රශ්න නැහැ බැංක account එක ඉස්සරහ ෆොටෝ ස්ටාර්ට් කරලා අල්ලලා තියන්න ගදින මෙච්චර බැංකුවේ තියෙනවා රක්ෂණ සංස්ථාවේ තියෙනවා කියලා ගහගෙන හිටියොත් ආයෙ එතනම ගෙවලෙක් වෙලා උපදිනවා බැංකුවේ. කාම සම්පatti උපදිනකොටම කාමසන්තියේ ස්වરૂපය තමයි ඒකට බැඳෙන්නේ. ඒ කියන්නේ මල පුඩුවක් දාගෙනමයි යන්නේ ගැස්තිච්ච ගමන් ඉතින් කොක්කේ තමයි. මොනවාක්වත් නැති බ්ලැන්ක් ෂීට් එක තමයි හොඳම චිත්‍ර ලෝකේ තියෙන. කළු ලෑල්ලේ හොඳ පිරිසිදුම අවස්ථාව තමයි කළු අවස්ථාව. මොනවා ලියලා තිබ්බත් කළු ලෑල්ල කෙලසිලා තියෙනවා. මනුස්සයාට විතරයි මේ බ්ලැන්ක් ෂීට් එකක් තියාගෙන ඉන්න පුළුවන් එකම සතා ලෝකේ. අනික හැම සත්තුම ගినాපු ආවේග, ගినాපු ජම්ම ගති, ගినాපු සහජ ගතිත් එක්ක වැටෙන. මනුස්සයාට විතරක් 0 level එක, datum level එකට යන්න පුළුවන්. ඒක තමයි අපිට ජීවත් වෙනවා කරන්න පුළුවන් උස්සස්ම කුසලය. පිම්පව් දෙක නැති, එහෙම නැත්නම් පව් නැහැ කියන අවස්ථාවක සාතික් කරගෙන ඉන්න පුළුවන් නම් මම කියනවා නිවනමයි. ආයි කිසි මොනකටම කතා කරන දෙයක් නැහැ නිවනමයි. නමුත් ඒක රස නැතිකම නිසායි මේ ප්‍රශ්න මතුවේ. මොකද කාමයේ තමයි රසය තියෙන්නේ. ගිජුකම තියෙන බැඳීම තියෙන. ඒක නැති වෙනකොට නිවන එනකොට නීරසයි. කම්මැලි. ඒකට කියනවා අපෝ ඔච්චර කරලා මෙච්චරද මට හම්බුනේ කියලා කියන. ඒ මොකද තාම අර ඕජාව නැහැ. තාම අර ඒකේ තියෙන සිලිලාර ගතිය නැහැ. නිවන යන්නේ ලකුණ ඒක තමයි. නිවන දිහාට යනකොට ලකුණ තමයි ඒක උඩ දාන දෙයක්වත් ආඩම්බර වෙන්න දෙයක්වත් සිලිලාරයක්වත් රසබද්ධක දෙයක්වත් නැහැ. ඉතින් මේ සම්මාදිට්ඨිය නැත්තම් අයියෝ ඔකද කියලා විසිකොල දාන. මේක ලෙල ආයෙත් අර උනාට ගොජ දාන ගුණක් අල්ලන. ඒ නිසා භාවනා කොච්චර කරලා සමාධිය නැත්තම් ඉතින් ඒ තාක්කල් අර අන්දයට මැණික එක පය ගැහුණා වගේ තේරෙන්නේ නැහැ මේ පය ගැහුනේ මැණික කියලා. ඒ චිත්තක්ෂණ වෙනුවෙන් නැහැ. ඊට ඉසල චිත්තක්ෂණ තිබුණ ගැම්ම තියේ. කර්ම Java වේග තියෙන ඉඩ තියෙනවා. එනිසා මුළු මේ ජීවිතේම අපි මේ උත්සාහ කරන්නේ පවුන කර සිටීමේ ප්‍රයත්නයක්. මෙන්න මොන්නම දෙයක්වත් එකතු වෙනවා කියලා හිතුවොත් ඒක අනිවාර්යයෙන්ම ඒ බබා නලවන්න තනෙන් කිරි දෙන වෙනකොට සූප අතේ තැබිල්ලක් විතරයි. සිද්ධ වෙන්නේ උත්සාහ කරන්නේ පවු නොකර සිටීම. සබ්බපාවසා කරණම් කරන්නයි මේ දඟලන්නේ. මේ සේර්ම ප්‍රයත්න කරන්නේ මේ චිත්තක්ෂණය පවු නොකර සිටීම. ඔය මේ කියන්නේ මේ මේ පාරවල් දෙකයි තියෙන්නේ. මේක අපායට මේක නිවනට කියලා හිතමු. අපි මෙතන ඉන්නේ තාම. මෙහෙටත් නැහැ මෙහෙටත් වෙලා නැහැ. මේකට යොමු වුණොත් මේක දිගේ බෑ. මේකට යොමු වුණොත් මේක දිගේ බෑ. දිවි ලෝකෙට ඒ කියන්නේ අපි උපදි සම්පatti කෙලවර වුණාට කමන්නේ. උපදි සම්පatti ලැබුවට දැන් මේ ලෝකේ ඉපදෙනකොට වර්ණවත්ව, කුලවන්තව, ධනවන්තව භෝග සම්පatti ඇති ඉපදුණාට ප්‍රශ්නයක් නැහැ. මෙව්වක් කොකු කියලා දන්නවා. නොකොකු. ඒක මේ රජ කෙනෙක් ඉඳලා තිනවා. ඉතින් මහේසිකාවක් පත් කරන් තිනවා. ඊටාත්ම මේ සුරූපී ඉතින් මේ මහේශිකාවගේ රජුරොත් උදව් කරලා පස්සේ මෙයාට කොච්චර මාන්නකාරය වුණා කියනවනම් අන්තපුර හිටපු සෑම ස්ත්‍රීම යට කරගෙන ඉඳලා තියෙන්නෙම තදබල මාන්නකාරකම. රජුරොත් මේ මේ බිසවුන්නාන්සේ නැතු උදේට කන්නේත් නැහැ, දවල්ට කන්නේත් නැහැ, රාට පුදියන්නේත් නැහැ, මොකක්වත්ම නැහැ මිසවුන්නාන්සෙමයි. අනේ හදිස්සියෙන් වගේ මැරිලා තියෙනවා. ඊට පස්සේ රජුරෝ කන්නේත් නැහැ, බොන්නේත් නැහැ, ඔය තාජ් මහල් හදපු මෙයාගේ වගේ වෙන්න ඇති. ඉතින් බොහෝම ශෝකෙන් ඉන්නවලු. ඒ කොහොම විදියකින්වත් මේ රජුරෝ රට පාලනය කරන්නේත් නැහැ මොකක්වත් නැහැ මේ රාජ්‍ය වාසය. රජුවතේ තියෙන්නේ රටම අයාල යනවා. මේ මිනිසුන් මොනවක් කරන්නේ රජුරෝ මුසුප් වෙලා ඉන්නේ ශෝකයෙන් බරිත වෙලා. එතකොට මේ ලුණු මිරිස් හොයානාපු තපස්සරේ රජුරංගේ උයනට ඇවිල්ලා තියෙනවා. උයනට ආවට පස්සේ ඒ වැඩ කරන උයන් පල්ලේ මේ ඒ ළමයාත් එක්ක වැඩ මේ තාපසත් එක්ක කතා කරනකොට එයා ගිහිල්ලා කියන අපේ රට බොහොම අභාග්‍ය කාලයක් ඇවිල්ලා තියෙන්නේ. අපේ රජුරෝ කිසිම සුබයක් බලන්නෙත් නෑ. ඔය පැත්ත වැටලා ඉන්නවා මේ ශෝක බරිතෝ කියලා. ඉතින් මෙයා ඉංගියක් කරලා තිනවා ඕක අරින්න පුළුවන් කියලා. මට අවශ්‍ය නම් අරින්න පුළුවන් කියලා. ඉතින් මෙයා ගිහිල්ලා තියෙනවා Tamange ලොක්කට ගිහිල්ලා රජුරෝ ගාට ගියාට පස්සේ ඉතින් රජුරෝ ඇවිල්ලා තියෙනවා. ඒ තාපසයා ගාට. ඉතින් තාපසයාට ඒක ඕනකමක් තිබුණා කොහොමද පණිවිඩ ගිහිල්ලා. ඊට පස්සේ කෝල් රජුරෝ මොන්නම විදියකින්වත් මට ආයේ සුබ පැත්තක්, ලස්සන පැත්තක්, සුන්දර පැත්තක් ජීවිතේ නෑ. ගොඩ ගන්න බැරි විට මුස්පෙන්තු වෙලා තියෙන්නේ මට බෑ කරන්න මේක කියලා. ඒකවල ඒක ඉතින් සාධාරණ ඇච්චර ප්‍රිය වස්තුවකින් හිටම වෙනවා. දැන් මේ බිසවුනාංශ ඉන්න තැන දකින්න කැමතිද කියලා. අපේ අම්මේ කොච්චර දෝ වටිනවා කිව්වලු නෑ ඒක නම් මට කරලා පෙන්නන්න පුළුවන්. හැබැයි විශ්වාස කරන්න නැති කිව්වා. දැන් ගොම කුරුමිනියෙක් කළා ඉනවා කිව්වා. රජුගල කවදාකවත් එච්චර සුරූපී වර්ණවන්ත කෙනෙක් ඒ වගේ භවයකට යන්න බෑ කියලා. ඊට පස්සේ 이르දියක් පෑවලු. එතකොට පොළොව පලාන ගොම කුරුමෙනෙක් ආවලු ගොම්බෙට්ටත් අල්ලු කරන පස්සෙන් පස්සෙන් පස්සෙන් පස්සට යන්න පටන් ගත්තා. රජුගලු මේක ඉන්ද්‍රජාලයක් වෙන්න පුළුවන් නමුත් කවදාකවත් මේ මගේ බිස උන්නාංශ වෙන්න බෑ කියලා. ඊට පස්සේ කොහේ නා ඉන්ද්‍රා මේක කරන්නම් කළොත් ගොම කුරුමෙනේ කතා කරා. ඒක කරන්න. ඊට පස්සේ ඒකී කතා කරලා කිව්වලු ඔබතුමා මෛත්‍ර කවුරුත් 16ක් ගත කරා 16 තුලක මට සැලකපු නිසා මම පුදුමාකාර මාන්නක්කාරකමට ගිහිල්ලා මම අපායන වැටි බේරුණ බවම අමාරුයි. නිසා ඔබතුමා මට කර්මයේ අපරාධය නිසා මගදීන தත්ත්වෙදී ඔබතුමා කරේ මගේ හිත පවතින හිත මේ ගොම්බෙට්ට තරම් වටින්නයි. මගේ මේ ගොම්බෙට්ට වටිනවා ඊට වැඩිය කියලා පතෙන් පතට අර ගොම්බෙට්ට තල්ලු කරන යන්න ගියා. එනිසා ඉන්නකම් අපි ආශා කරගෙන හිටියට ඒ ආශාව නිසා කොච්චර තණ්හාවක් කොච්චර දෘෂ්ටියක් කොච්චර මාන්නයක් අපේ දරුවන්ට අපි පොවනවද අපි මේ හොඳයි තපයි කියලා කිට්ටු කරලා දෙන්න හදන්නේ අල්ලපු ගෙදරට ලොකුවෙන් පෙන්නන්න හදන්නේ ඒ දරුවා දන්නේ නැහැනේ මේ මොකද්ද වෙන්නේ කියලා ඒ දරුවට අනිවාර්යයෙන්ම මාන්නයක් තණ්හාවක් ඇති වෙනවා පුරුෂයා ස්වාමියාට ඇති කරන එක ස්වාමියා පුරුෂයාට ඇති කරන එන්නේ එන්නේ එන්නේ මේකෙන් මොකද වෙන්නේ අර ලැබු කිරි පැතිරෙනා වගේ අන්තිම ගොඩ එමනක් නැහැ ගොඩ එන්නේ මරණයෙන් පස්සේ එතකොට තේිනවා අපිට දීපු හැම දෙයකම උනේ දුකෙන් ඈත් වුණා ප්‍රകൃතියෙන් ඈත් වෙලා අපි මේ ස්වර්ණ මාර්ගය රත්තරන් ලෝකෙක ජීවත් වුණා දිවි ලෝකෙක ජීවත් වුණාට වෙන්නේ මොකද දුක් ගොඩක් ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන වල පැහි පැහි තියෙන්නේ ඒත් ඊර්ෂ්‍යා තරහක් එනවා මේ මනුස්සයා මට කරපු දෙය කියලා. දැන් කාට මොනවද දුන්නත් ඒක හොඳ වෙයිද නරක වෙයිද කියන එක ඒ මනුස්සයාගේ ස්වරූපය හැටියට තියෙන්නේ. නිසා ඉල්ලනකන් ඉන්න ඉල්ලුවාට පස්සේ දෙන දෙයක් දෙන්න. ඒකෝට කියව උඹ ඉල්ලලා ගත්තේ. මම දුන්නා නෙවෙයි. ඒක අමාරුයි. විශේෂයෙන්ම අම්මලාට අමාරුයි. අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්නයි, පුතුන් රජුන් කරන්නයි කියලා කොච්චර දෝ දේවල් හදා හදා දෙනවා. දුන්නට ඒ දරුවන්ගේ වැඩිම අම්මට වෛර කරන එකම තමයි උදේ ඉඳලා හැදවෙන්නේ. ඊට මිට වැඩිය හොඳයි ඉල්ලනකම් ඉන්නේ. කොයි එකකට හරි ගවන්න අල්ලපු ගෙදරක හරි ගවන්න ඉල්ලුවොත් දෙන්නේ. ඉල්ලන්න උදෝ කියන්න එපා. ඒක මහා භයානකම. එතකොට වෙන්නේ නැහැ වෛරය. තාපින් කරත්, පැව් කරත් අපි මේ වස්තුන් කෙරේ, සම්පත්‍ති කෙරේ අපේ තියෙන දෘෂ්ටිය අනුව තමයි විනිශ්චය වෙන්නේ ඔක්කොම. කිසියම් දෙයක් කල්ැතුව විනිශ්චය වෙලා නැහැ. සතියේ නෙමෙයි කුසල් අකුසල් මයින් ගතිය වෙන සම්පජඤ්ඤේ සතිය ප්‍රස්තාව ආරම්භ වෙනවා. විවේකීව බලන් ඉඳ ප්‍රස්තාව ආරම්භ වෙනවා. තක්කු මුක්කු නැහැ, මානසික ආතති නැහැ. සහැල්ලුව දේවල් ඇති හැටියෙන් දැක් ගන්න. ඒ කියන්නේ මේ 3D පෙන්නලා දෙනවා සතිය මේක ළඟ තියෙනවා මේක ඈත තියෙනවා මේක මෙහෙන් තියෙනවා මේක මෙහෙන් තියෙන කියලා. සතිය නැත්තම් මේ ඔක්කොම නිකන් තනි සලියට පේන්නේ ගැඹුර පේන්නේ සතිය ගැඹුර පෙන්නලා දුන්නට ඒක මනින්නේ නැහැ. කවදාකවත් සතිය මනින්නේ නැහැ. ඒ තුල සම්පජඤ්ඤය තමයි ඇවිල්ලා අගයන් ආඩම්බරයෙන් දීලා සම්පජඤ්ඤය අලුතෙන් එන්නේ. පරණ තිබුණු සංඥා අනුව නෙවෙයි අලුතෙන් එන්න පුළුවන් නිසා ජීවිතය අලුත් කරගන්න පුළුවන්. රුචි අරුචිකම් නැවත සලකා බලන්න පුළුවන්. පෞරුෂත්ව අලුත් වෙන්න පුළුවන් කාඩ්කොට්ටම අලුතෙන් අල්ල බෙදුවා වගේ. ඒ නිසා සති සම්පජඤ්ඤය තියෙනකොට අපි හැමදම තිරියන් වෙනවා. කාදාකත් ඒ පරණ මති මතාන්තරවලට ගැති වෙන්නෙත් නෑ නතු වෙන්නෙත් නෑ ගැති වුණා නම් ගැති බව දාන්න. සතියේට මේ වැඩේ කරන්න බෑ සම්පජඤ්ඤය තමයි කෘත්‍ය කරලා දෙන්නේ. එතන ඇත්තටම ආනාපාන සතියෙන් ගිහිල්ලා සතර සම්පජඤ්ඤේ සම්පජඤ්ඤ භාවනාවක සතර ඉරියව්වට පස්සේ සම්පජඤ්ඤ භාවනාව ගන්න. සම්පජඤ්ඤ කියන්නේ අනු කුඩා ඉරියව්. හතර ඉරියව්වෙන් පස්සේ යන පොඩි ඉරියව්. හතර ඉරියව් කියන්නේ හිටගෙන ඉඳගෙන නිදාගෙන ඇවිදිමින්නේ. ඒ හතර ඇරිච්චාම අතරමැද ඉරියව් තියෙන්නේ. ඒව සම්පජඤ්ඤ වශයෙන් කියන්නේ කියන්නේ අනු කුඩා ඉරියව්. ඒක නැත්නම් ඉරියාපත සංදි කියලා කියන්නේ. හතර ඉරියව් මේ ඉරියව් ඉඳලා ඊග ඉරියව්ට මාරු වෙනකොට අණු කුඩා ඉරියව් හරහා යනවනේ ඒවට සම්පජන්‍ය කියලා. ඒ වගේ සත්‍යමත් වෙන්න කියලා කියනවා. සම්පජන්‍ය භාවනාව. පංච නීවරණ නිසා අවිද්‍යාව ඇති වෙන බව ඔබ වහන්සේ ඊයේ පැවසුවා ස්වාමීන් වහන්සේ තමක් බණ දේශනා කරනකොට චතුරාර්ය සත්‍ය නොදැනීම නිසා අවිද්‍යාව ඇති වෙන බව දේශනා කරන ලැබුවා. ස්වාමීන් වහන්සේ නමක් බණ දේශනා කරන විට චතුරාර්ය සත්‍ය නොදැනීම නිසා අවිද්‍යාව ඇති වෙනවා දේශනා ස්වාමීන් වහන්සේ මේ පැහැදිලි කර දෙන මේ කරනවාමින් ඉල්ලමි. පංච නීවරණ නිසා අවිද්‍යාව ඇති වෙන බව ඔබ වහන්සේ ඊයේ පැවසුවා. ඒක ඒ සූත්‍රයේ කෙලින්ම සඳහන් කරලා තියෙනවා. අවිද්‍යාම් පහම් බික්කවේ නෑ. බුබ්බා කෝටි බික්කවේ න පඤ්ඤායති අවිද්‍යාය මහණෙනි මේ අවිද්‍යාවේ කෙලවරක් පේන්නේ නැහැ. මේයින් පස්සේ අවිද්‍යාව ඇතුණා මීට ඉස්සලා තිබුණා කියලා කෙලවරක් නැහැ. මේ අවිද්‍යාව ඇති වෙන්නේ ආහාරයක් නිසා අනාරාහාර ඇති වෙන්නේ නැහැ. ආහාරය තමයි අවිද්‍යාව. ඒ නිසා පංච නීවරණ වල අවිද්‍යාවට ආසන්න කාරණා ආහාර වෙන්නේ පංච නීවරණ. ස්වාමීන් වහන්සේ නමක් බණ දේශනා කරන විට චතුරාර්ය සත්‍ය නොදැනීම නිසා අවිද්‍යාව ඇති වෙනවා දේශනා කරලා ලැබුවා. චතුරාර්ය සත්‍ය නොදැනීමත් අවිද්‍යාව තමයි. අවිද්‍යාව කියන එක ඇත්ත ඇති හැටියට නොදැනීම. මොන දේ වුණත් විකෘත කරලා දැනගන්නවා. ඒක නිකන් මේ මේ කැටරක් හැදිච්ච මිනිස්සෙක් වගේ ඇහි සුදු බැඳිච්ච මිනිස්සයාට පේන හැමදේම බොඳ වෙලා අපේ. ඉතින් මේ මිනිස්සයාට දැකලා තමයි කතා කරන්නේ. දැක්කට පේන්නේ බොඳ වෙලා. ඉතින් යා හිතන්නේ මේ බොඳ වෙලා ලෝකේ තියෙන්නේ කියලා. නමුත් ඒ ඇහ සුද්ධ කරුවට පස්සේ පේනවා එහෙම කන්නේ නැහැ කියලා. එහෙම නැත්නම් සංග්ලාස දෙකක් දාගෙන ඉන්නකොට පේන්නේ අන්ධකාරයක් වගේ. ඒක දිහා බලනකම් එයා ඇත්තට දැකලා කියන්නේ නමුත් පේන්නේ අන්ධකාරලා කන්නත් ගැලුවට පස්සේ නැහැ. ඒ වගේ අවිද්‍යාව තියෙනකොට චතුරාර්ය සත්‍ය නොදැනීම ඇත්ත ඇති හැටි නොදැනීම රාග ద్వේෂ මොහොන දැන ගැනීම සතිය කියන්නේ මොකක්ද කියන ඔක්කොම වැටෙන්නේ අවිද්‍යාවට තමයි නොදැනීම නිසා අවිද්‍යාව ඇතිවෙනවා දේශ අවිද්‍යාව ඇති වෙනව නෙවෙයි චතුරාර්ය සත්‍ය නොදැනීම අවිද්‍යාවයි එතකොට ස්වාමීන් වහන්සේ මේ පැහැදිලි කර දෙනෙමින් කරුණාවෙන් ඉල්ලෙමි ඉතින් එතකොට මේ මේට වැඩි පැහැදිලි කරන්න මේ ප්‍රශ්න පැහැදිලි වෙන්න ඕනේ මොකද්ද මේකේ මේ නොතේරෙන තැන එහෙම නැත්නම් ප්‍රශ්න යොමු වෙලා තියෙන කොහෙටද කියන එක පළවෙනි වාක්‍යයේ තියෙන පංච නීවර නිසා අවිද්‍යාව ඇති වෙනවා ඒක හරි ස්වාමීන් වහන්සේ නමක් බණ දේශනා කරන චතුරාර්ය සත්‍ය නොදැනීම නිසා අවිද්‍යාව ඇති වෙන බව දේශනා කරන්න ලැබුවා මේක සම්මාදිට්ඨි සූත්‍රයේ සඳහන් වෙනවා මේ නොදැනීම කියන්නේ චතුරාර්ය සත්‍ය නොදැනීම තව කෙනෙක් කියනවා නොදැනීම කියන්නේ කියන්නේ මේ හේතුඵල ධර්ම නොදැනීම තව කෙනෙක් කියනවා චතුරාර්ය සත්‍ය මේ කර්මේශා කර්මඵල නොදැනීම. ඒ අවස්ථාවේ හැටියට පසුබිමේ හැටියට කොයි එක කිව්වත් ඇත්ත ඇති හැටියට නොදැනීම තමයි අවිද්‍යාව කියන්නේ. ලිඛිත ප්‍රශ්න මෙච්චරයි තියෙන අපිට තව කාලසටහන යොදාගත්ත විදිහට තව පැය කාලක විතර කාලයක් තියෙනවා ධර්ම සාකච්ඡාව සඳහා ඒ නිසා තව මේ ස්වභාවයෙන් මේ අවස්ථාවේ මතුවෙනවනම් අපි ඒකට සාදර වෙමු. එහෙම නැත්නම් අපිට සක්මන සඳහා ඊට පස්සේ කාලය යෙදේ. චිත්ත ක්‍රියා. නෑ ක්‍රියාසිට කියන එක. නෑ මේ වචනේ මොකක්ද අදහස් කරන්නේ? චිත්ත ක්‍රියාද ක්‍රියාසිට කියන එක. චිත්ත ක්‍රියා. චිත්ත කිරිය වායෝ ධාතුව. ඔය චිත්ත කිරිය වායෝ ධාතුව පහළ වෙන්නේ චේතනාවක් නිසා. චේතනාවෙන් ඇති කරන ඒ ජවයේ තමයි ඒ ඉම්පල්ස් එක තමයි චිත්ත කිරිය වායෝ ධාතුව කියන්නේ ඒ ගෙනියලා වායෝ ධාතුව හොල්ලනවා. ඒ කියන්නේ මේ ස්විච් එක දාන්න ෆෑන් එක වැඩ කරනවා. එයාට නාම රූප දෙක වෙන් කරලා පෙන්නකොට කියනවා ෆෑන් එක අමු යකඩයක් තියෙන ඉතන. කරන්ට් එක ගියේ නැත්තම් වැඩ කරන්නේ කරන්ට් එක යන්නේ ස්විච් එක දාන ස්විච් එක චේතනාව කරන්ට් එක කියනවා චිත්ත කිරිය වායව ධාතුව කියලා ඒ අනුව ෆෑන් එක කරගෙන කොයි එකේදී තාතපය කුසනකොට යනකොට එනකොට සෑම වෙලාවකදීම ඉන්ද්‍රිය අපේ ශාරීරික ක්‍රියාත්මක වෙන්නේ නියුමැටික් පම්ප්ස් තියෙන්නේ හයිඩ්‍රොලික් නෙවෙයි එයා වලින් වැඩ කරන්නේ ඒ සිස්ටම් එකක් මේක දුවන්නේ නියුමැටික් මැෂින් එකක් දුවන්නේ ඔය පාරවල් කරන් තියෙන අර මෙහෙම අල්ලලා හිර කරනවා හුලං ප්‍රෙෂර් එකෙන් වැඩ කරන්නේ මේ මුළු එකම වැඩ කරන්නේ වායු මේ මේ චිත්තකිරි වායු දාතු එක දුවන්නේ ස්නායු දිගේ තමයි එනිසා ස්නායු රෝග වලට අපි කියන්නේ වාත රෝග කියලා වතුරෝ කියලා අදහස් කරන ස්නායු පටලවිලා. ඒක නිසා මෙහින් යන සංඥාව නෙවෙයි යන්නේ වෙන මොකද්ද සංඥාවක් වෙනවා. තියෙන එක නෙවෙයි මෙහෙට දෙන්නේ වෙන මොකද්ද එනවා. ඉතින් ඒ තමයි කොන්දේ අමාරු බඩ එකක් වූ රියුමැටික් කනම්මන ස්නායු වල පොඩි පටලවිල්ලක් තියෙනවා. ඔය කිසිම තැනක කිසිම ලෙඩක් නැහැ. ලෙඩේ තියෙන ඔළුවේමයි. ඔළුවේ දෙන සංඥාව හැටියට තමයි ඒක දවසක් අර මේ කවුද මේ බර්ටන් රසල් ගියාලු ඩෙන්ටිස් කෙනෙක් ගාවට. ඊළඟ කට අරගෙන ඉන්න ගම ඔයගොල්ලෝ සර් කොහෙද අමාරු තියෙන්නේ? ඔළුව අමාරුව නම් තියෙන ඔළුවේ තමයි ඒකට දත ගලවලා දාපන් කියනවා. මිනිහා ෆිලොසොෆර් නිසා මිනිහා දන්නවා මේ ඔක්කොම මෙතන තමයි වැඩ යන්නේ කියලා. ඒකට හේතු වෙනවා මොලේ ළමයා මේ මොලේ අමාරු නම් තියෙන ඔළුවේ තමයි ඔළුවේ තමයි ඒකට ඔන්නේ දත ගලවලා දාපන් කියනවා. හැමදේම මේ ඇතුලෙන් තමයි ওই වේදනාව ඔක්කොම මෙතන වැඩ කරන්නේ. ඉතින් අපිට පේන්නේම නෙවෙයි මෙතන ඉදිමිලා රත් වෙලා මෙතන තමයි රිදෙන්නේ කියලා. ඒ ඔක්කොම මෙහෙන් යන සංඥානුව තමයි යන්නේ. ඒක ඔක්කොම වැඩ කරන්නේ ස්නායු පද්ධතිය දිගේ. මේ කකුල කැපුවට පස්සේ කකුලක් තියෙනවා කියලා දබ්ලු ඕඩුව වැඩ කරන්නේ. අනුන් අනුන්ගේ දෙයක් වගේ දක්නවා. පැහැදිලිව සක්මනේ එදිනෙදා වැඩ කරද්දී උනත් තමන්ට පුළුවන් තනි ක්‍රම පිට කෙනෙක්ගේ ස්වරූපයෙන් බලන්න. තමන් දිහාම අනුන් බලන දර්ශනය. ඕන කරන්න කරන්න බෑ. ඕන කරමින් ඉන්නේ මේ එන ඇති වෙන දෙයක්. ඒක නිසා මේ දුකක් ඇති වුණා සැපක් ඇති වුණත් ඒක මම මාගේ කියාගන්න ඉතින් සැපක් ආවා දුකක් ආවා ඒකේ ඈතින් තියලා බලන්න පුළුවන් ගතියක් එනවා. අසල්ගේක සොරකම් ගිය දවසක කුහුල් සිටින් ඉන්නේ තම ගෙවරක කියලා වගේ තමන්ගේ ගේම කඩලා තියෙන්නේ අල්ලපු ගෙදර ගිහ කඩුවට පස්සේ බලන්නේ කොහොමද අසල්ගේක හොරකම ගිහිල්ලා තියෙන. එතකොට අපිට අපිට තරම් කැක්කමක් එන්නේ නැහැ නේ අල්ලපු ගෙදර ගිහිල්ලා තියෙන. තමන්ගේ ගෙදර හොරකම ගියත් අල්ලපු ගෙදර හොරකමක් වුණා වගේ. එතකොට බලන්න ගිය දවසේ අර අර ආවේගේ අර තරම්ම ඉම්පැක්ට් එක නැහැ. තද බලපෑම නැහැ. ඔය අතුරුඵල භාවනා කරන යනට හම්බෙන අතුරුඵල එතකොට කවදාකවත් ඒකට කියන්නේ unassuming කියලා මම මෙහි අහව ළමයිගේ වැඩවලට ඇඟිලි ගහන්න එන්න බෑ එහෙම එකක් නෑ විශේෂයෙන්ම සාදර වෙනවා අනේ මගේ බල්ලා මට වැරද්දක් හොයලා දෙන කෙනා නිදීනංව පවත්තරන් යම් පස්සේ වජ්‍ය දසා විනෝ කියලා බුදුහාම කියලා තිනවා මගේ වැරද්දක් පෙන්වන එකන හරියට මට නිධානයක් පෙන්වපු කෙනෙක් වගේ මොකද ඔක්කොලා මාව සතුටු කරන්න මායා කරනවා මිසක කවදාකවත් කැක්කමක් ඇති කෙනෙක් තමයි පැවිල්ලා කියලා තියෙන දරුවා ඔහොම කරලා හරියන්නේ මෙහෙම කරාපන් කියලා ඒක පේන්නේ වැරද්දක් පෙන්නනවා වගේ නමුත් එයා නිදියක් පෙන්නන පඬිතිකෝගේ කියලා සලකන්නේ කියලා. එහෙම වෙන්න නම් ඒ ගුණයට සලකන ගතියක් තියෙනවා. නිහතමානිකම තියෙනවා. එතකොට තමයි Taman diya anu anun diya Taman diya බැලුවොත් එතකොට සතෙක් මරණ කෙනා දැන් මම මරන්න පීයක් අතේ තියාගෙන මට බලේ තියෙනවා ඒ සතා බොහොම අහිංසකයි බොහොම බැගෑපත් වෙලා ඉන්නවා අනේ මන්ට මෙහෙම කරන. ඒකට මට පුළුවන් නම් සතාගේ පැත්තේ ඉඳලා මරණ දිහා දෙකන දිහා බලන්න. මම ඉන්නේ එතන මේ මනුස්සයර කියලා දෙන්න ඕනේ නැහැ අප්‍රාණ ඝාතය අකුසල කර්මයක් කියලා. ඒක තේරෙන එච්චරයි. ඔය බුදුහාමර කියලා දුව ධර්මයේ තියෙන්නේ මම එයා කැම නැතුව බඩගින්න ඉන්නවා. මම හොඳ බත් පිඟානක් අතේ තියාගෙන ඉන්නවා. ඉතින් අර මනුස්සයා බලාගෙන ගතියෙන් පේනවා අනේ මටත් ඔකෙන් ටිකක් හරි හම්බ වෙනවා නැති ඉල්ලන්න අයිතියක් නැහැ මොකද මයි තමයි බත් පිඟාන්නේ. ඒතර අරමිනියක පැත්තෙන් මේක දිහා බලන්න පුළුවන් නම් ඒ ගනුදෙනුවේදී ආය සදාචාරයක් ඕනේ නැහැ. ඒ නිසා මේ පර්ස්පෙක්ටිව් එකේ ඒ දෘෂ්ටි කෝණයට යනකම් අපි හරිම පටුයි. අපි මම නැත්තම් මගේ කරගන්න. මගේ දරුවා, මගේ වස්තුව, මගේ ජාතිය, මගේ ආගම කරගෙන ඒකට වෙනසලකිල්ලක් එහා පැත්තට වෙනසලකිල්ලක් අපි. ඒ තාක්කල් කවදාව වගතුවක් නැහැ. කවදාගත් වගතුවක් නැහැ. ගින්දරමයි කන්නේ. කැලස් ඒ කියන්නේ ගණන් ගන්න ඒක වැඩෙනවා. තේරෙන්න පටන් ගන්නවා දේවල් වල කම්පන ගතියක් නැහැ, කුතුහල ජනක ගතියක් නැහැ. මේ ආස්වාද ජනක ගතිය අඩු වෙන්න පටන් ගන්නවා. දේවල් කෙරෙනවා. ඌ හරි ගියයි කියලා උඩ දාන්න නම්බුකුත් නැහැ. වැරදුනායි කියලා කනගාටු වෙන්න දෙයක්කුත් නැහැ. නිකන් සාමාන්‍ය උපේක්ෂා ගතියට එන්න පටන් ගන්නවා ටික ටික ටික ටික. සංවේදී බව අඩු වෙනවා වගේ පේන්නේ බැලු බැලමට. හොඳ අවදියෙන් ඉන්න හැබැයි. ඇති වෙනවා. වෙන්න පුළුවන් සංවේදීකම කියලා කියන්නේ මරණයට කවුරුත් බයයි. තීසනෙක් හරි කූඹියෙක් හරි මිනිස්සෙක් හරි අම්මා හරි තාත්තා හරි ඒ මිනිස්යාගේ හිතවිලි ධාරාවට අවදිවියක් ඇති වෙනවා. මම දැන් හයිය හති තියෙන නිසා ඌව මරන්න ගියාට උගේ ඉන්න දන මං හිටියොත් අපි මොන තරම් නිදහසට කන්නු කියයිද? අපි අයිති මානව ආජීවවාසීන් ගැන කොච්චර රණ්ඩු කරාවිද කියලා ඒ සංවේදිකම අපිට එන්නේ උගේ අං ගන්න ඕනේ නම් උගේ හැම ගන්න ඕන නම් කැවුත්ත ගන්න ඕන නම් ඒකේ ඉන්නේ නැහැ. ඔබට මට මරන්න පුළුවන් මමයි උඹට කන්න දුන්නේ මම සල්ලි දීලා ගෙනත් දිනේ මට මරන්න පුළුවන් කියලා කියන එක පක්ෂග්‍රාහී. ඉතින් සතාගේ හැඟීම අවබෝධ කරගන්න පුළුවන් නම් කාටවත් කරන්න බෑ වැඩි. ඒකයි මේ සත්තු මරන්න ඉස්සලා බොන්නේ. බිවට පස්සේ අර හැඟුම් කතිය නැතිලා යනවනේ. ඊට පස්සේ කරතයි. මේ ඒ කියන්නේ ඒ ඉන්ද්‍රිය ධර්ම පහෙන් ඇහ කන දිව නාසය කය කියන මේ පහෙන් අල්ලන්න පුළුවන්නේ ගොරෝසු දේ තමයි කය. කායනුපසන කියන්නේ ඒක තමයි. කායනුපසනාවෙත් නැතුවම බැරි අන්තිම ලංසෝ තමයි ආනපන කියන්නේ. පණක් තියෙන එකේ නැතුවම බැරි අන්තුව. ඒක දිහා බලනකොට ආස්වාසයක් ලාවට පටන් අරගෙන ඉවර වෙනවා කියන්නේ අනිත්‍යත්වය තමයි. ගුරුසු ලායන් තනි වෙලා යනවා කියන අනිත්‍යත්වය තමයි. ඒක ඉතින් අනිත්‍ය බලපං කියලා කිව්වේ නැතත් හොඳට ආනාපාන දිහා බලන්න කියනකොට පේන්නේ ඔච්චර තමයි. මූල ධර්මයේ අරක වුණාට ඒක දැන් අපි හොඩිපත උගන්වන්න ගියාම අයන්න අයන්න අයන්න අයන්න කිව්වට ඉස්ලාම් උගන්වන්නේ අකුර රයන්නනේ ටයන්නනේ. ශ්‍රී අකුරව තයන්නේ පටන් ගන්න ළමයාට. මුද රයන්න වමට කරකෝපා. තයන්න දකුණට කරකෝපා. රාට ඊට පස්සේ රට අනම්මනම් හදයි. අන්තිමට තමයි ආයන්න උගන්න. ආයන්න තමයි පටන් අරගන්න ඕනේ. ඒ වගේ චක්කුවෙන් පටන් අරගන්න බෑ. චක්කුව ඒ තරම්ම බොහොම සූක්ෂමයි. ඒ නිසා කායන පසනාවෙන් පටන් ගන්න ලේසිසනේ පටන් ගන්න ගිහිල්ලා සති සමාධිය ඇති කරලා පස්සේ අරවයි මේ ඒ අනුව මේ ත්‍රිවිධූප පරික්ඛී කියලා ඒ මොකද සත්අට්ඨාන සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. දැක්කට පස්සේ ඒක හේතුඵල වශයෙන් ආයතන වශයෙන් පටිච්චසමුපාද වශයෙන් ඉතින් එක එක පැතිකඩ වලින් පේනවා. ඉස්සල්ලාම ඕන කරලා තියෙන හොඳට මුල් බහ ගන්න එකයි. සතිය මුල් බස්සව ගත්තට පස්සේ ලේසි තැනකින් ওই වැඩේ යනවා. ඔය ඔය ඔය කියන එකම තමයි ප්‍රායෝගිකව කරනකොට ලේසි තැනින් පටන් ගැනීම තමයි විපස්සනායේ පළවෙනිම උපමානය. උපක්‍රමය. ආනාපාන සතියෙන් තමයි බහ තෝරන්නේ අපි. අකුරු ලියන්න ඉගෙන ගන්නේ රයන්නේ. මොකද අකුරු 52ම ඉගෙන ගන්නවා. නම් පටන් ගන්න රයන්න ලේසියි. පෑන ලේසි. ඒ නිසා ලේසි දැනින් පටන් ගන්න. පොදුවේ උගන්නනකොට ආනපාන යනකොට ඒකෙදි වැවි වැවි වැවි අනිත් සංකීර්ණ දේවල් වලට වැඩි වැඩි යනවා. ඒකෙන් කියන්නේ මුළු ලෝකෙටම තියෙන ආනපාන විතරයි කියන්නේ. නැත්නම් මම ආනපානේ වැඩේ වෙන හැටි මම මේ විස්තර කරේ. දැන් එහෙමනම් අපි ඉතින් සාකච්ඡාව නැත කරන අපි හතරට පරියන්කයකට එකතු වෙනවා නැවතත් ගිලම්පසට යක් කරන සක්වණේකින් පස්සේ. එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි.